ඒ අංගුත්තර නිකායේ සූත්‍ර කොට ගහලා තියෙන්නේ අඩංගු කාරණාවල අනුක්‍රමික පිළිවෙලට එකේ කාරණා දෙකේ කාරණා තුනේ කාරණා ආදි වශයෙන් ඉතින් ඒකට ඒකක නිපාත දුක නිපාත තුතික නිපාත ආදී වශයෙන් මේ පොත කොට ගහලා තියෙනවා. ඉතින් මේ අපි මේ ඉදිරිපත් කරගත්ත එක තික නිපාතයට අයිති නැත්නම් කාරණා තුනක් විස්තර කිරීම සිද්ධ වෙන සූත්‍රයක්. ඒ සූත්‍ර රාශියක් කියන කාරණා තුනේ රාශියක් ඒ සූත්‍ර පිට ඒ ඒ පොතේ දක්වන්න පුළුවන්. ඉතින් ඒක එක එකක් වෙන් කර ගැනීම සඳහා සමහර විටක නම් කරනවා සූත්‍ර වශයෙන් මේ ඉදපත් කරගත්ත සූත්‍රයක් විශේෂ නමක් තියලා නැහැ. නමුත් ඒකට සම්බන්ධ වෙලා තියෙන්නේ වේශාලි නුවර හිටපු වජ්ජිපුත්‍රක භික්ෂුවක් නිසා අපි මේ වැඩ පිළිවෙලේ වැඩ භාවනා වැඩ මුලුවේ මේකට අපි తాවකාලිකව තියාගමු වජ්ජිපුත්‍රක සූත්‍රය කියලා. ඒක සර්වචන් වහන්සේ මේ වජිපුත්‍රක ස්වාමීන් වහන්සේ හමු වෙලා පවත්වපු සාකච්ඡාවක සාරාංශය මේක තියෙනවා. අපි ඉදිරිපත් කරගත්තේ ඒ සූත්‍රයේ මදාහික සඳහන් වෙන සර්වචන් වහන්සේගේ අනුශාසනාවක්. ඉතින් අනුශාසනාව එහෙම නැත්නම් මේ ඉදිරිපත් කරගත්ත කොටස අපි පරිවර්තනය කළ බැලුවොත් ඒක බොහෝ විට සාමාන්‍ය සර්වචන් වහන්සේ කෙනෙක්ගේ ලෝක හිතානුකම්පාවෙන් කරන අනුශාසනාව තස්මාතිය තුම් බික්ඛු තීසු සික්ඛාසු සික්ඛසු ඒ නිසාමාන උඹ මේ ත්‍රිශික්ෂාවන්නේ නැත්නම් ශික්ෂා තුනෙහි හික්මන්නේ මොනවාද අදි සීල ශික්ෂාව අදි චිත්ත ශික්ෂාව අදි ප්‍රඥා ශික්ෂාව එහෙම නැත්නම් උසස් සීල හික්මීම නැත්නම් උසස් සීලේ හික්මින එක උසස් සමාධි භාවනා හික්මෙන එක උසස් ප්‍රඥා භාවනා නැත්නම් විපස්සනාවේ හික්මෙන එක. ඉතින් මේක අපි බැලුවොත් මේ පාඩේ වමනක්ම සූත්‍ර පිටකේ දහසක් තැන්වල සඳහන් වෙලා තියෙන ඉඳී තියෙනවා. මොකද ඒකටයි සර්වචන් වාසේ නමක් ලෝකේ පහළ වෙන්නේ ඒ ලෝකවාසී සත්‍යයන්ද මේ ශික්ෂා තුන සීල ශික්ෂා සච්චිත්ත ශික්ෂා ප්‍රඥා ශික්ෂා නැත්නම් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා මේක සමානලාට සඳහන් කරලා තියෙනවා. මේකට සරුවත් අංශය සඳහන් වෙන්නේ. නමුත් මේ මේ සරුවචනාංශගේ ශ්‍රී මුකේට මේ පාඨය මෙතරදී ඉදිරිපත් වෙන්නට මේ වච්චපුත්තක ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන ප්‍රශ්නේ මම හිතනවා අද කාලේ ප්‍රඥාව පැත්තේ එහෙම නැත්නම් ජීවිතයේ ප්‍රථම යාමේ කොටස් වල ජීවත් වෙන බෞද්ධයන්ට අබෞද්ධයන්ට බොහෝ විට මතුවෙන ප්‍රශ්නයක් උගදෙනෙක් ඒක කෙලින්ම කියන්න කැමති නෑ. ක්‍රියාවලිය පේන ගොඩක් කාට කියා ගන්න බැරි මේ ප්‍රශ්න හිතේ තියෙනවා කියලා. මොකක්ද මේ වජ්ජපුත්‍රක භික්ෂුව කියන්නේ? ඒ කියන්නේ එතකොටත් පැවිදි වෙලා මහානදම් පූර්ණ භික්ෂුවක්. සර්වචනාසර කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ප්‍රාතිමෝක්ෂේ නැත්තම් භික්ෂු සීලේ සිල්පද දේශීය ගණක් තියෙනවා. දේශීයකට අධික සිල්පද තියෙන ඉතින් ස්වාමීන් වහන්සේ මට නම් මේවා රකින්න බෑ. ඒ ගාණ වැඩි. එච්චර ශික්ෂා මත මට රකින්න බෑ. ඒක නිසා මම මන්දෝත්සාහය වෙලා ඉන්නේ කියලා. ඒකට සර්වචනාංශේ සාදාන් කරලා තියෙනවා. සඳහන් කරනවා මේ භික්ෂුවට වෙන්න පුළුවන් මේ සාසයට අනුව කෙනෙක් එහෙම නැත්නම් හික්මී මෙච්චර දාන්නේ නැති කෙනෙක් මේ වගේ ගොඩාක් නීති රෙගුලාසි තිබ්බහම එයා සාමාන්‍යයෙන් බය වෙනවා අපිට පුළුවන් මේ මහානකම් බාරගත්තට උපසම්පදා බාරගත්තට මේ ශික්ෂාපද සියල්ල රකින්න ඒකටවත් ගොඩක් කල් යනවා. දන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා මේකට ඉදිරිපත් වීමෙන් අපහසුතාවටපත් වෙන්න පුළුවන් නේද නොදන්නා අරක්කාන දන්නේ නැති ගවපට්ටියක් බලා ගන්න මොඩ ගොපල්ලෙක් වගේ නාශිරපත් මුළු අරපට්ටියම නාශිත වෙන්න පුළුවන් කියලා මේ ශාංශ මතක් කරනවා. ඒක සර්වඥාන්සේ කර බර හැලු කිරීමක් වඩා ප්‍රායෝගික කිරීමක් සඳහා කියන වහන උඹට ශික්ෂාවද තුනක් රකින්න පුළුවන්. ඒකෝට අර ස්වාමීන් වහන්සේ දැකි සංඥාවේට වයි තුනක් සම්මතක තියාගන්න ලේසි. තුනක් නම් රකින්නත් පුළුවන්. දැන්වත් ඉතින් ශීරක් පෙරවන්නේ. ඉන්නේ පැවිදි වෙලානේ. ආ එතකොට සර්වඥා සඳහන් කරලා තිනවා අනේ මහණ මේ ශාසනයේ ශික්ෂාවද තුනයි තියෙන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. ඒ නිසා උඹ මේ ශික්ෂාපද තුනේ හැසිරියන් ඉක්මියන් එහෙම නැත්නම් ඉන්දිය සංවරයන් ගන්නදී කියන. වෙනතඟලක් මේ පාඩේම තමයි තියෙන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා. මෙතන ඉදිරිපත් වෙන්නේ මේ වජිපුත්‍රක ස්වාමීන් වහන්සේගේ තියෙන පසුබෑම නිසා. ශාල ශික්ෂා පදයතෝගයක් තියෙන එකේ වපසාරිය කොච්චරද කියලා දන්නේ මොකද්ද ශික්ෂා පදේ දන්නේ ඒක ඔක්කොම බාරගත්තට පස්සේ කෙනෙකුට බයක් ශික්ෂාපද පිළිබඳව ගෞරව සම්ප්‍රච බයක් ඇති වෙනවා. ඒ බය සාධාරණයි. ඕන කෙනෙකුට ඇති වෙනවා. නමුත් උග දෙනෙක් ඒක ප්‍රකාශ කරන්නේ නැතුව ඒක ශික්ෂාපද සමාදාන නොවි නිකන් ඉන්නොත් එහෙම නැත්නම් පැදුරටත් නොකිය සිවුරු කරලා යනවා. ඉතින් මේ දෙකම අනන්තවත් මේ ශාසනය සිද්ධ වෙනවා. කලාතුරකින් කෙනෙක් තමයි ගිහිල්ලා තමන්ගේ නොහැකියාව බැරිකම ඒ ශික්ෂාපද පනවන ਸਰවචන්නාංශට ඉදිරිපත් කරන්නේ සාංශ මිච්ඡර විශාල ප්‍රදේශයක් තියෙනවා. අපි වගේ කෙනෙක් කොහොමද මේක කරන්නේ? ඒක නිසා මේ උකටලි බවක් ප්‍රකාශ කරනවා. ඇත්තටම ඒ වගේ ප්‍රශ්නයක් ආවම ඒවට සාධනීය උත්තරයක් ප්‍රායෝගික උත්තරයක් දෙන්න පුළුවන්. උත්තරමනාශය තමයි ਸਰවචන්නාංශේ උනාංශේ ධර්ම විනයට අධිපති. නමුත් තුඟ දෙනේ එහෙම මූණ දෙන්නේ නැහැ. ප්‍රශ්නයක් ආවම අදාළ කෙනාට කතා කරන්නේ වක්‍ර මාර්ග උත්සාහ කරනවා, ෂට මාර්ග උත්සාහ කරනවා. නැත්නම් යුත් ප්‍රකාශ නොකරම පරාජය බවට පත් වෙලා පසුබාහන. ඉතින් එහෙම කෙනෙකුට ඒ වගේ ඉදිරිපත් වෙන කෙනෙකුට මේ සූත්‍රය යම් ප්‍රමාණයකට නිකසඤ්ඤ වැති කරලා ගත්ත පියවර ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ ක්‍රමය මේ ආදිශීල ශික්ෂා ක්‍රමය ආදිචිත ශික්ෂා ක්‍රමය ආදි ප්‍රඥා ශික්ෂා ක්‍රමය කියලා මේ තුනකට පමණක් සීමා කිරීම බොහෝ විට ප්‍රඥා චරිතයකට එහෙම නැත්නම් ඥානය මුල් කරගත්ත කෙනෙකුටයි ගැළපෙන්නේ. එහෙම නැත්නම් ශ්‍රද්ධා චරිතය අර වගේ විශාල ශික්ෂාපද විශාල ප්‍රදේශයක් සමාදන් වෙලත් ඒක පිළිබඳව සැක කරන්නේ ශක්ති ප්‍රමාණෙන් ඉදිරිපත්ලා කරනවා. ඉතින් ලෝකේ වගේ චරිතක් තියෙනවා ප්‍රඥා චරිතක් තියෙනවා. ඉතින් මේ දෙපැත්තටම ගැළපෙන විදිහට අපි මේ සූත්‍රය සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ මේ ඔක්කොමලා භික්ෂුන් වහන්සේලා නෙමෙයි මේ ඔක්කොමලා එහෙම ශික්ෂාපදේශයේ 30 විෂයතම සමාදන් වෙච්ච අය නෙමෙයි නමුත් වෙන පැත්තකින් බලනකොට නේවාසිකෝ භවනා වැඩමුළුවකට පුහුණු දීලා ඉන්න නිසා භික්ෂුව කියලා කියන්න වටිනවා. සියලු නෑදෑයින්ගේ වින් වෙලා සියලු වස්තුයෙන් අයින් වෙලා පූර්ණ කාලීන වශයෙන් බණ භවනායේදී ගත කරන පිරිසක් නිසා බුදුරජාණන් වහන්සේගේ ආමන්ත්‍රණය හැටියට බික්ඛු කියන නමට ගැලපෙනවා. ඉතින් ඒකෙදි මේ සෑම දිනාටම ශික්ෂාපදේශී විෂයතක් අපි සමාදන් කරේ නැහැ. අපි සමාදන් කරේ ශික්ෂාපද 8යි. ඒ ශික්ෂාපද 8ෙත් ඔය 27 දේශී 24ම දාල කරුණු ටික තියෙනවා. ශික්ෂාපද දේශී 24ම දාල කරුණු ටික ඔය පන්තිල් වලක් තියෙනවා. ඒ පන්සිල්ෙම තමයි අතුයිති විහිදලා වැඩි පැතිරියමක් තමයි භික්ෂු සීලයේ තියෙන්නේ. නැත්නම් දස සීල් කියන්නේ සාමාන්‍ය දස සීල් කියලා කියන්නේ භික්ෂු සීල කියලා කියන්නේ. ඉතින් දිගට දිගට දිගට යනකොට මූලික වශයෙන් නම් පහයි ඒක තමයි පැතිරෙන්නේ. ඉතින් ඒක නිසා අපි අටසිල් සමාදන් කරුවයි කියලා භික්ෂුන් වහන්සේලා නොවනවයි කියලා මේ සූත්‍ර නොගැලපෙනවයි කියලා හිතන රක් කර ගන්න අවශ්‍ය නැහැ. අපි බලන්න හදන්නේ මේ දේවතින් මේ සාකච්ඡාවෙන් මේ ඇතිවෙච්ච එකිනෙක කතා කර ගැනීමෙන් බුදුහාමුදුරෝ ඉදිරිපත් කරෝ මේ අධි සීල ශික්ෂාව කියන්නේ මොකද්ද? අධි චිත්ත ශික්ෂාව කියන්නේ මොකද්ද? අධි ප්‍රඥා ශික්ෂාව කිය. ඉතින් මේ අධි කියන විශේෂණ පදේ නැතිනම් සීල සමාධි ප්‍රඥා කියන එක කවුරුත් වගේ අහලා තියෙනවා. කවුරුත් වගේ බෞද්ධයෝ දන්නවා මේ විශේෂයෙන්ම පූර්ණ කාලීන භාවනා කරන අයගේ ක්‍රියාවලිය සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා මේක බහුසුත භාවයේ සඳහා දැනගන්න ගිහියත් අංග. ගිහිගේ අතහැරපු නැති ගිහියත් අන්න දීලා තියෙන්නේ දාන සීල භාවනා. ගිහිගේ අතහැරුව නැත්නම් පූර්ණ කායන භාවනා කරන එහෙම නැත්නම් පැවිදියත් අන්න තියෙන්නේ සීල සමාධි ප්‍රඥා. දැන් මේ කතා කරන්නේ අපි සීල සමාධි ප්‍රඥා ගැන. ඒකේ සමාධි කියන වචනය මෙතන අර්ථ ගැටෙන්න තියෙන්නේ චිත්ත කියන වචනේ. ඒ නිසා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා නිවැරදිව ව්‍යාකරණ අනුකූලව මේ කියන්න පුළුවන්. නමුත් එතන අදි කියන වචනයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා මෙතන අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි ප්‍රඥා ශික්ෂා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් එතකොට ඒ සීලයේ අදි සීලය කියලා කියන්නේ මොකක්ද කියලා ගත්තොත් සිල්පද කියන්නේ අඩුම තරමින් ගිහියෙකුට පන්සිල් කියලා ගත්තොත් ඒ පන්සිල් වල ඉන්න එක ඕනෙම සමාජයක හොඳ මිනිස්සෙක් කරන වැඩක්, සත්පුරුෂයෙක් කරන වැඩක්, එහෙම නැත්නම් ඊහා ධර්ම දාන කෙනෙක්. ඒ ශික්ෂාපද පහවක් කඩ රකින්න නැතුව සතුම් මරමින්, වරකම් කරමින්, කාමීත්‍යාචාරය හැසිරෙමින්, බොරු කියලා හිසචන පරිසචන පාවිච්චි කරමින් මද්ද්‍රව්‍ය ප්‍රමාදයට හේතු වෙන දේවල් කරනවා නම් අපි කියනවා දුස්සීලයි අසත්පුරුෂයි හොඳ නැහැ කියලා. ඉතින් යම් කිසි කෙනෙක් ඒ පංචිල් පද නැත්නම් පංච දුස්චරිත අර්ථන ශික්ෂා පද කියලා තමයි කියන්නේ ඒකටවත් තකන්න නැතුව ජීවත් වෙනවා නම් එහෙම කෙනෙක් එක්ක ਸਰවඥාන්සිට ගනුදෙනුවක් නැහැ. ඒ නැත්නම් එහෙම කෙනෙක් එක්ක මේ ශාසනයේ කතාවක් නැහැ. මොකද ඒ ඇත්තෝ හොඳටම දැන දැන දැක දැක පිළිගත්තා හෝ නොපිළිගත්තා වේවා තමන් ජීවිතයට ආශකමකම තියේදී අනුන්ගේ ජීවිත විනාශ කරනවා. එතනම තර්කයක් නැහැ. Taman tamanගේ ජීවිතේට ප්‍රියනම් අනුන්ගේ ජීවිතයකට හානි කරන්න වනසන්ට කිසිම කෙනෙකුට අයිතිවාසිකමක් නැහැ. ඒ වගේම යාට තේරෙන්නේ නැහැ කියලා කියන්නත් බෑ. ඒක ඕනම ලුණුබදිස් කන මොලේකට තේරෙනවා. Taman ජීවිතයට ප්‍රියයි. ඒ ජීවිතයේ සුඛභෝග කිරීම සඳහා තව ජීවිතයක් නසනවා කියලා කියනවනම් ඉතින් ඒ වගේම තමනුත් කවදා හරි අර වගේ පරපරණ නැති නැසන කෙනෙක් ගැති මැරෙන්න සිද්ධ වෙනවා. එච්චරයි සරුවත් chance සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක අපි ගල කොළුව ගහගත්තොත් ඔළුව රිදෙනවා. එච්චරයි. ඉතින් ඒක දන්නේ නැහැ කියලා යම් කිසි කෙනෙක් කියනවනේ ඒක නොදැනුවත්කම නිසා නෙවෙයි දැනගන්න කැමති නැති නිසා. මෙතන ඉන්න කෙනෙක්ගේ හරි කමක් නැහැ කවුරු හරි සත්‍යක් මැරීම සිද්ධ වෙනවා නම් ඒ කවදාකවත් කවුරුත් දන්නේ නැතුව කරනව නෙවෙයි. ඒ දේ ඒ විදිහට දැනගන්න ඕන නැතිකම තියෙනවා. අපිට ඕනේ පහක් කරන්න පුළුවන් දන්නේ අපි ඒක නිසා ඇත්තටම දුක පිළිබඳ ඇති තණ්හාව අවිද්‍යාව මුසයෙන් පෙනී හිටිනවා කියනවා. සතු මෙරිමි යම් දුකක් අපිට සිද්ධ වෙනවා නම් ඒතිෙදි සතු මරනවා නම් අපි ඒකට හේතු කාරණා දක්වනවා එක්ක දන්නේ නැහැ එක්ක දැක්කේ නැහැ අපි හිල්ල කරලා තිබුණ නැහැ කියලා අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මොකද උගුරට උනා බේත් බොන්න බෑ. කවුරු හරි සතුන් මරනවනම් යාට ඒ හැඟීම පහළ වෙනවා. මොකද ඒක මනුස්ස හිතේ ඇති. අපි අපි ළඟ තියෙන පරිණාමයකින් හැදිච්ච කර්මා රූප හැදිච්ච හිතක් කය. ඒක නිසා සතෙක් මරනකොට ඒ සතා විදින ප්‍රදේශය Tamanට මරණ කෙනෙක් වශයෙන් හෝ බලන කෙනෙක් වශයෙන් තේරෙනවා. ඉතින් Taman ඒකට අකමැති බවක් දන්නවා. ඉතින් ආකමැති නම් මටත් එච්චරයි කියන එකයි සතුන් මෙරිමේ තියෙන්නේ. එතන තම සතු වස්තුව විනාශ වෙනවා නැති වෙනවා දකින්න කවුරක්වත් කැමති නෑ දාඩිය මහන්සියෙන් හම්බ කරපු කෙනෙක්. ඉතින් ඒව කෙනෙක් අන්සතු වස්තුවක් තමයි සතු කරගන්නවා නම් නොදීපු දෙයක් අනිවාර්යයෙන්ම තමන්ගේ වස්තු වල තියෙන ධර්ම ආරක්ෂාව නැති වෙනවා. ඒ නිසා ඒවා ජලයට ගින්නට හෝ රාතුරන්ට හෝ රජේ බදු වලට අහු වෙනවා. ඉතින් ඒ බව යම් කිසි කෙනෙක් නොදන්නවයි කියලා කියනවනම් ඇත්තටම තීරණ දන්න කම නෙවෙයි දැනගන්න ඕනකමක් නැහැ. දැනගත්තොත් මුළු අදින්ම හොරකම කරන්න බෑ. ඒක නිසා නොදැක්කාසේ නොදන්නවාසේ নানা ආකාර හේතු කරුණු කියන එක තමයි අපි උදේ ඉඳලා හැන්දෑවෙම යනකම් තියෙන ප්‍රපංච කරනවා කියලා කියන්නේ ඔන්න ඔකට. හොඳටම දන්නවා මේ වැඩේ කරන බව හොඳ නෑ කියලා ඒ උනට ඒකත් කරලා ඒ මදිවට අනුන්ට ඒ කරපු එක සාධාරණීකරණය කරන්න දහසකුත් එකක් වල්පල් කතා කරනවා. ඒ කියන්නේ කාමීත්‍යචාරය හොඳ නැති බව Taman සතු කාමවස්තුවක් වෙන කෙනෙක් පාවිච්චි කරනකොට Taman ඇති වෙන නිග්‍රහය, ලැජ්ජාව මරණයට එහා. ජම්බුයි ජීවිතේ මනුෂයාට අවනම්බෝ මරණයට එහා. ඉතින් ඒක සිද්ධ වෙනවා කාමීච්ඡාචාරය හරහා. ඉතින් Taman සිද්ධ වුණොත් අපි කැත්තක් පොල්ලක් ගන්නද මරන්න කියනුනත් යනවා. නමුත් Taman එහෙම තිය තම අනුන්ගේ කාමවස්තුන් વિશેයි වැරදියට මිච්ඡාචාරය හැසිරෙනකොට ඒ කෙනා ඒ අනිසි අනියං සැපය විදින වෙලාවේදී දන්නේ නැහැ කියලා කියන දෙයක් නෑ දැනගන්න ඕනේ නෑ මේකේ මොසපත් වෙච්ච නිසා. ඉතින් ඒක නිසා කාමීත්‍යාචාරය එනම් බොරුව කියලා මේ වචන තමන් කැටවටෙන්න කැමති නැත්නම් අනුන්ගෙන් අපි දැනගන්න ඕනේ බොරුවක් කියන්නේ කියලාමක් හිස් වචනක් පරිසෝචනක් කියන ඉස්සර වෙලා අපි රැවටිලා ඉන්න ඕනේ අනුරවටා. ඒ නිසා කියන හැම කෙනාම ඒක ඇත්ත වෙන්න අතේ පැලෙන්න බොරු කියන්නේ Taman රැවටිලා තමයි. ඒ රැවටීමම ඇති මෙලෝ වශයෙන් හම්බ වෙන කර්ම විපාක වලට ඊට පස්සේ ඒක නිතර කරනවා නම් ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් ඔළුව නරක් වෙනවා මානසික අසහන වලටපත් වෙනවා ආතතියකටපත් වෙනවා මොකද නිතරම බුරු ඇත්ත කරලා කියන කතා කරන නිසා දිගට මේක සිද්ධ වෙනවා මත්පැන් පාවිච්චිෙදිත් මදේර ප්‍රමාදයට හේතු වෙන දේවල් විතර කරන්න ගියාම මේ මනුස්සයාගේ තියෙන මොලේ ස්නායු ශෛල ටිකක් නරක් වෙලා අන්තිමට ඊටබන්දව දෙපැත්තෙන් පත්තු කරා වගේ කාලෙ මියයි. මොකද ඒ අර කල්පනා ශක්තිය ඒව බොහොම ක්‍රමික වැඩපිළිවෙලට යන්නේ මේ මත් ද්‍රව්‍ය මත් පාණේ හරහා ඒව ඒ වගේ අනිසි පද්ධති ක්‍රියාත්මක කරලා නැතිනාස් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ශික්ෂාපද පහ පිළිබඳව යම් කෙනෙක් දන්නේ නැහැ එයා ආවට ගියාට කඩනවන ලෝක ලෝකයා කියන්නේ අසත්පුරුෂයා නරක මිනිස්සයා පාපතරයා නරකයි කියලා. ඒ කෙනෙක් එක සර්වචනාසික ඇත්තම කතාවක් නෑ. ඊට පස්සේ යම් කිසි කෙනෙක් හිතනද සර්වචනාංශේ කියාපු නිසා හෝ අම්මා අප්පා සිල්වන්ත නිසා හෝ හැදිච්ච ගෙදරක නිසා හෝ නැත්නම් හිරේ විලංගු වැටෙන්න බය නිසා හෝ එහෙම නැත්නම් ඇත්තටම ආධ්‍යාත්මික ගතියක් නිසා දැනටවත් ශිල්ප දෙක ඉන්නවයි කියලා අසතුමරණ අවස්ථාව තිබුණා දැන් නොමර ඉන්නවා ශික්ෂාපදයක් නිසා. වරකම් කරන අවස්ථාව තිබුණත් වරකම් නොකර ඉන්නවා ශික්ෂාපද ගරුත්වය නිසා. කාමීච්ඡාචාර සඳහා කොච්චර අවස්ථාව ලැබුණත් නොකර නිකන් ඉන්නවා ශික්ෂාපද ගරුත්වය. එහෙම නැත්නම් බොරුව කියලා මේ ශ්‍රචන් පරවස්තනය කරලා තමන්ට ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බ කරන්න පුළුවන්කම තිබුණට ඒක නොකර ඉන්නවා ශික්ෂාපද ගරුත්වයෙන් එනතන් මදේර පමාදයට හේතු වෙන ඕනම වෙලාවක් කරන්න පුළුවන්කම තියෙදි නොකර නිකන් ඉන්නවා. ඉතින් මෙන්න මේ හික්මීම ඇති කෙනාට ලෝක විවහාරේ හොඳ මිනිහා සත්පුරුෂයා හැදිච්ච එකයි කියලා කියනවා. ඉතින් ඒක නිසා මේ ධර්මය ਸਰවඥ දේශිත ධර්මයේ යෙදෙන්නේ දැනටම තමා විශ්ින් හොඳ නරක දෙක දැනගෙන හොඳේ ක්‍රියාත්මක වෙන අයට පමණයි. හොඳ නරක දෙක දැනගෙන හෝ නොදැනගෙන නරකේ ක්‍රියාත්මක වෙන අයට ධර්මයේ යන්නේත් නැහැ. මුණින් ආපු කලයකට උඩින් වතුර වැක්කෝ වගේ ඇතුළට යන්නේ ඒ ධර්ම නැතිකම නිසා නෙවෙයි ධර්ම නිතරම හැමතැනම වහින වැස්සක් වගේ. නමුත් කලෙ මුණින් නමලා තිබ්බ වගේ තමයි මේ ශික්ෂාපද නැති කෙනාට මේ ධර්මය යන්නේ. ධර්මය අපි හිතමු ගියයි කියලා බඩුම ගන්න පන්සිල් රකින්න සාමාන්‍ය වල අපි බෞද්ධ ප්‍රතිපත්ති කියන්න ඕනේ ඒක මානව ප්‍රතිපදාවක් මේ පන්සිල් කියන්නේ. ඒක අශෝක රජුරෝ ඒක ක්‍රියාත්මක කරනකොට ඒකට කිය අශෝක ධර්මයි. බුදු ධර්මෙ නෙවෙයි, ගත්‍ය බුදු ධර්මෙන් තමයි අශෝක ධර්ම කියලා. මොකද එතකොටත් ඉන්දියාවේ විවිධ ජාති විවිධ ආගම් තුන සියලු දෙනා කරන රාජ්‍යරෝ අශෝක රාජ්‍යරෝ. නිසා ඔක්කොම ගැලපෙන විදිහට අශෝක ධර්ම කියලා කිව්වේ. ඉතින් ਸਰවඥාසෙත් ඉදිරිපත් කරේ මානව ධර්මයක් කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක් දැනටමත් මේ මානව ධර්මයට පත් වෙලා ශික්ෂාගාරක වෙලා පංචශීල් පදවහවත් රකින්නවනම් අපි මේ මිනිස්යාට හොඳයි කියනවා. අපි විතරක් මේ ගිහි ගෙදරක ඉඳගෙන පන්සිල් රකින්නවනම් ඒ මිනිස්යාට මිනිඔතුන්න නම නම සක්‍ර දෙවියන්ගත් වඳිනවා. මොකද ඒ තරම අමාරුයි. ඔය වචන ස්වල්පයෙන් විස්තර කරන්න හැදුවට එහෙම සතුන් මරන්න අවස්ථාවක් තියෙද්දි සතුන් නොමර ඉන්න, හොරකම් කරන අවස්ථාවක් තියෙද්දි හොරකම් නොකර ඉන්න ආදී වශයෙන් කල්පනා කරන කෙනෙක් තාමත්ම කලාතුරකින්. ඉන්න හරියක් මේකේ ඉන්න පිස්සෝ. ඉන්න හරියක් මේකේ ඉන්න මොලේ නරක වෙච්ච මිනිස්සු. ඉන්න හරියක් මේකේ තියෙන්නේ ලේඛිතත් පාසුරත් වැරදි කරන මිනිස්සු. ඉතින් ඒ ලෝකෙක යම් කිසි කෙනෙක් ප්‍රතිපස්තම්භයක් වගේ ඉන්ද්‍රකීලයක් වගේ නෑ මම කොච්චර જાති පාසුකම් තුනක් කරන්නේ කියනවනේ අපි මනසට කටෝදලා හොඳ බිනියක් කියනවා. සර්වචනාච කතා කරන්නේ නැත්තන් හැබැයි එතන තියන්නේ නෙවෙයි කතා කරන්නේ. සර්වචනසේ කතා කරන්නේ මේ හොඳ මිනිහා වඩා හොඳ මිනිහෙක් කරන්න පමණයි. ඔන්න ඕකටයි අදිශීල ශික්ෂාව කියලා කියන්නේ. ඒ නිසා දැනටමත් හොඳ කෙනෙකුට බණ ඇහෙන. දැනටමත් හොඳ කෙනෙකුට තමන්ගේ කරගෙන යන වැඩ පිළිවෙලට අගයක් ආඩම්බරයක් සරෝජනසේ දෙනවා. මම මේ පළවෙනි පාඩමට මම මේ ශික්ෂාව කිව්වට ඔබලා දැනගනින්න ඔබලා ওই දැනටමත් අකින ශික්ෂාව පුංචි වැඩක් නෙවෙයි. හැබැයි ඒක එතන තියාන හිටියොත් මෙට්ටයි වෙන්නේ. ඕකේ හේම හේබායි. ඕකේ හේමම අයාලට යන. ඕක නිතර හැත්තට හදා වඩාගෙන හැත් බැඳගෙන දියුණු පවුණු කරගෙන යන්නයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සීල් රකින්න කෙනාට ආදි සීල ශික්ෂාවක් කියලා දෙනවා. එහෙම නැත්නම් හොඳ මිනිහට වඩා හොඳ හොඳ දේ කියලා දෙනවා. අද ලෝකේ යකින් බලනකොට අන්තිම දුර්වල. ගොඩනෙක් හොඳ බව කියාගෙන අඬහැර පෑවට ඒ කෙනාට හම්බෙලා තියෙන වඩා හොඳ වීමේ අවස්ථාව නොගන්න පැත්තෙන් බලනකොට සෝචනීයයි. ඒක නිසා සුද්දෙක් කියලා තියෙනවා වඩා හොඳ තියෙද්දි ඒ මිනිස්සයා වඩා හොඳ නොකිරීමට ප්‍රධාන බාධාව තියෙන යාළඟ තියෙන හොඳ ටිකකි. යම් යම් කිසි කෙනෙක් මම හොඳයි කියලා ආඩම්බර වෙනවා නම් ඒ මිනිහා වඩා හොඳ කරන්න තියෙන අවස්ථාව පැනලා අතහැරලා පන්නලා මේ හොඳ බවට ආඩම්බර වෙනවයි කියලා කියන්නේ අමනේ කාලකන්ණියේ අසපුරුෂේ ඉතින් හොඳට මතක තියාගන්න මෙච්චර ලස්සන ප්‍රස්තාවක් වඩා හොඳ අවස්ථාවක් වඩා හොඳින් කරන්න අවස්ථාවක් තියේදී හොඳ මිනිහෙක් ඒක නොකර ඉන්නවා නම් ඌට වින වෙලා තියෙන ඌගේ හොඳ ටික තමයි. කවදා හරි ඕනේ ආයේ තේරුම් ගන්න මේ හොඳ වීම වඩා හොඳ වීමට සුදුසුකමක් මිස මේක මේ පදක්කමක් වගේ පැනඳගෙන උඩ පැනගෙන නටන එකක් නෙවෙයි. ඉතින් බුදුජානනාංශය පහළ වෙන්නේ මොන වගේ පණිවිඩයකටද? බුදුජානනාංශය අපට කුළු ගන්නන්නේ මොකද්ද? කොක් ගන්න මොකේද? ගෙවිතෙන් තලන්නේ මොකටද කියලා තේරුම් ගන්න බුදුහාමරගේ බැනුමක් අහන්න හරි පිනක් තියෙනවා. බුදුහාමරගේ උපදේශයක් ලබන්න හරි මේ වෙනකොටත් තමයි මේ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ලක්ෂයක් එක්කොත් බුදුජානකලා දකින්න නැති මෙච්චර කල් සංසාරේ. ඉතින් ඒ නිසා අපි ළඟ යම් ප්‍රමාණයකට මෙච්චර සතුන් මරණ ලෝකයේ සතුන් නොමරින්න චිත්තක්ෂණයක් හරි දවසක් හරි වරුවක් හරි පෙළඹිලා තියෙන්නේ කවමදාකවත් අහම්බෙන් කියලා හිතනවා නම් ඒක දරුණුම මිත්‍යා දෘෂ්ටියක්. ඒක දරුණුම මිත්‍යා දෘෂ්ටිය. මේක හුත්තට මතක තියාගන්න උපයපු දෙයක්. අපි මේ සතෙක් දිහා බලලා සත්ව කරුණාව නිසා හෝ කර්ම සාකර්ම බලය අදහලා නිසා හෝ රාජ්‍ය නීතිර්බයින් හෝ සතෙක් නොමර ඉන්නවනම් ඒක මේ නිකාම අපිට ආරෝපණය වෙච්ච එකක් නෙවෙයි. අපි සංසාරය පුරාවට පෙරම් පුරාණ පුරාණ ඇවිල්ලා දැන් මේ කරන දේ මම කියන්නේ එහෙම කෙනෙක් කදා සතෙක් මරන්නේ කියලා. සතෙක් මරනවා ඇති. නමුත් ඒක ගැන කනගාටු වෙනවා. නොමරයිනේ ජීවිතය හොඳයි කියනවා. පුළුවන් තරම් පොයාට සිල්ට කලහන්න වර නිකන් ඉන්නවා. ආන්නේ විදිහට මේ කටයුතු කරන එකේ වටිනාකම ඒ පුද්ගලයා නොදන්න නිසායි මේ මිනිස්සු මේ හොඳ මිනිස්සුයෝ Tamanට මේ ශාප කරගෙන මම කාලකන්ණි කියාගෙන දඟලන්නේ ඉදිරිය වඩා හොඳකට නොයන්නේ. ඒක කරන්නේ බුදු කෙනෙක්. බුදු කෙනෙක් හැම වෙලාවෙම සමාදම් කරනවා. ඔබ දැනටමත් දැනගනි ඔබ දැනටමත් ශක්ති ප්‍රමාණය සතුම් මැරීමෙන් වෙන් වෙලා ඉන්න අතර ඒක දන්නවා. ඒක මම ඔබට කියප එකක් නෙවෙයි මලකට එනකොට ඔබ ළඟ තිබුණු ගුණයක්. හැබැයි මේ ගුණේ වටිනකම දන්නේ. ඔබ ඒක සමාදම් වෙන්න දන්නේ නැහැ. ඒක නිසා මම ඔබට කියන්නේ මේ උඹ ළඟ තියෙන වටිනාකම ඔබ ළඟ තියෙන ලස්සන ඔබ ළඟ තියෙන ගුණය සමාදම් වෙනවා. සමාදන් වෙන්න වෙන්න ඔබ වඩා හොඳ තැනට යන්න තල්ලු වෙනවා. සමාදන් නොවුනොත් මෙට්ටයි. ඒ ගුණේ පෙන්ලා දුන්නේ නැත්තම් මෙට්ටයි. ඒක තෙදවත් කළා දුන්නේ නැත්තම් අගයක් කාඩමයි. මොකද සරුවචන් වහන්සේට තමයි මේකේ තේරුම තියෙන්නේ. මේ සතෙක් නොමර සිටීමෙන් ලැබෙන ආනිසංස. මෙන්න මොනම කෙනෙකුට ඒ සතුන් නොමර ඉන්න කෙනාටත් ඒක තේරෙන්නේ නැහැ. එයාට ඒක සාක්ෂාත් කරගන්නේ නැහැ. ඒ නිසා සරුවචන් ආශී වගේ කෙනෙකුට බුදු වුණා වගේ නිවන් දැක්කා වගේ ගෞරවයක් කරනවා. ඔබ දැනට තමයි සතුන් මරන්නේ. හැබැයි එකක් තියෙන්නේ. ඔය ඒතියෙද්දි මරපු සතුන් ගැන කනගාටු වෙන්න නිසා ඔබ පුතජන. මරපු සතුන් ගැන පශ්චාත්තාප වෙන්න නිසා ඔබ හැමදාම මානසික අසහනෙන් ඉන්නවා. හැබැයි ඔබ දන්නේ නැහැ. ඔබ මෙච්චර ප්‍රමාණයක් සතුන් මරන්න අවස්ථා තියලා නොමරලා ඉඳලා තියෙනවා. ඒක බුදු ගුණයක්. අන්න ඒ ටික අල්ලගෙන සතුටු වෙලා ඒක දිනු කරන්න ගිය දවසේ ඔබට තේරෙයි බුදු කෙනෙක් කියන බණේ තියෙන සාධනීය පැත්ත උඹට දැනට හම්බෙලා තියෙන බුදු වෙච්ච නැති අකෝ ඒ අකුඹට උගන්වලා තියෙන වැරදිච්ච ටික පිටපත කනගාටු වෙලා පශ්චාත්තාප වෙලා නිත්‍යවුල් කරගන්න හැටි. ඒකට බුද්ධහම කියලා කරන ඒකට සදාචාරය කියලා කියන එකට මූලධර්මවාදී කියනවා. ඒකලා ඔබ දැනට මම තපාට යොමු කරලා තියෙන නිසා ඔබ රැට කන දේ දවල්ට කන දේ පිච්චෙන්නේ බඩේ ශක්තිය සඳහා නෙවෙයි බඩ දන කම. එනිසා ඔබ දැනටත් ඉන්නේ අපායේ තමයි. බුදු කෙනෙක් පහළ වෙන එකට නෙවෙයි. බුදු කෙනෙක් පහළ වෙන්නේ ඔය යම් ප්‍රමාණයකට සත්‍යක් නොමර ඉඳලා තියෙනවනම් හොරකමක් නොකර සිටලා තියෙනවනම් කාමීච්ඡාචාරය නොකර ඉඳලා තියෙනවා යම් ප්‍රමාණයකට. ඒක කදාකවත් අහම්බයක් ප්‍රතිපදාවක ශික්ෂාවක ප්‍රතිඵලයක් අමාරු ප්‍රතිඵලයක්. කුංච ප්‍රතිඵලයක් නෙමෙයි. ඔබ මේක අගේ කෙරුවොත් එදා ඉඳලම ඔබ දියුම් කරන්න හදනවා. එදා ඉඳලා අදි ශික්ෂාවට වැටෙනවා. අදි ශීලයට වැටෙනවා. ඒ නිසා සතුම් මැදි මොහරකම් කිරීම කාමීත්‍යාචාරයේ බොරුව මේ කියන හතර ගැන අද බෞද්ධයන් අතර තියෙන ඒ පශ්චාත්තාප දනවන නාස්තික දෘෂ්ටිය විශාල තරුණ පිරිසක් විශාල මේ බුද්ධ ධර්මයෙන් වැඩ ගන්න පුළුවන් පිරිසක් බය කරලා පැත්තකට තල්ලු කරලා හීනමානයකට වටලා ආත්ම නිෂේධනයක් කරලා වටනා සාසන සම්පත්තියක් නැතිලා තියෙනවා. ඒකට හේතුව මේවා ගැන නොදැන කියන බොරු බණ. මේ බුදුරජාණන් වහන්සේ මේ සීල ශික්ෂා, අධි සීල ශික්ෂා පිළිබඳව නොදැන කියන බොරු බණ නිසා තමනුත් කරන්නේ නැතුව අනුමුත් අපහසුර දාගෙන අපායක්ම වාගෙන බයක් ඇති කරගෙන දීතිකාවක් වඩාගෙන මානසික අසහනයක් විඳගෙන පුදුමාකාර විඳවිලක් විඳවනවා. ඒක මේ බණකින් ගලවන්න පුළුවන් නිසා නෙවෙයි මම මේ මතක් කරන්නේ. භාවනා කරුවට පස්සේ තේරුම් ගන්න ඔච්චරයි. ඒ සමන් කැමැති මේක සම්බන්ධව සංකතම සූත්‍රයේ මෙතනදී පොඩ්ඩක් මතුකරන මේ වගේ පිරිසක් කොහොමවත් අවංක ප්‍රයත්නයක් දරනවනේ සතුන් මැරීමේ වැලකී සිටීමට, වරකම් කිරීමේ වැලකී සිටීමට, කාමීත්‍යචාරයේ වැලකී සිටීමට වරුව කේලමෙන් හිස් වචනේ පරස වචනේ බැලකී සිටීමට අන්න ඒකට කරන උපහාරයක් සත්කාරයක් විදිහට මේ සංයුතනිකායේ ඒ ගාමිණී සංයුත්තේ සඳහන් වෙලා තියෙන මේ සංකදම සූත්‍රෙට පොඩ්ඩක් අවධානය යොමු කරන්න කොහොමද ਸਰවචනාසේ ඉදිච්ච කේල්ගේ ටික ලෙල්ල ගලවන්න වගේ මේ මෝඩකම අයින් කරලා ඒක රකින්න මනුස්සයාට අදිශීලයකට පාර කපලා දෙන හැටි පාවඩ එල්ල දෙන හැටි ගමන් කරන හැටි සර්වචනංශ වැඩ ඉන්න වෙලාවකම මේ වාගෙම නිගණ්ඨනාත පුත්ත කියන මහාවීර කියන ඒ ශාස්ත්‍රඥාන්සේ ගෝලෙක් සර්වචනංශ ඉදිරිපිට එනවා. වංශෝද සාකච්ඡාවකට එන නැත්නම් තවත් ශාස්ත්‍රඥාන්සනමකට වඳින්න එනවා. සර්වචනංශක බොහොම අගය කරනවා. අගය කළා පැමිණීම කවුරු කිරීමක් වශයෙන් අහනවා ඔබතුමන් ඔබතුමන්ලගේ ශාස්ත්‍රඥාන්සේ ඔබතුමන්ලට මොන විදිය ශික්ෂාවක්ද කියලා දෙන්න. ඔබතුමන්ලා කොහොමද හසුරුවන්නේ? ඒතකොට කියන අපේ නිකටනාත පුත්‍ර කියන අපේ ශාස්ත්‍රුන් වහන්සේ සතුන් මරන්න එපා සතුන් මැරුවොත් අපායට යනවා නිරේට යනවා නොකරනද වරකම් කරන්න එපා අපායට යනවා නිරේට යනවා කාමීත්‍යචරය කරන්න එපා අපාගාම වෙනවා නිරේට යනවා මොර බොරු කියන්න එපා අපාගාම වෙනවා නිරේට යනවා කියලා තියෙනවා අපි සබෝචනද කියන ටිකම තමයි මේ ශාසනේ මේ ශාසනේ මොනක්වත් වෙනසක් නැහැ යම් යම් කර්මයක් වැඩිපුර කරනවාද ඒ අනුව එයා නිරේට යනවා කියලා දැන් මෙයා මේ බුදුහාමුදුරන්ට කියලා දෙනවා තමන්ගේ සාසනේ තමන්ගේ ශාස්ත්‍රුණ වංශේ කියලා දෙයි. එතකොට බුදුජානන වහන්සේ අහනවා යම් කිසි කෙනෙක් සත්‍යක් මරලා නිරේට යනවා කියලා ඔබේ ශාස්ත්‍රුණ වංශේ කියනවනේ. ඒ මිනිස්සෙක් ගණන් ඒ මනුස්සයා දවස් 30ෙම සතුන් මරනවාද උදේ වරුවේ දවල් වරුවේ රාත්‍රී වරුවේ දවසම සතුන් මරන නිසා සතුන් නොමරන වෙලාවට වැඩි සතුන් මරන වෙලාවට වැඩි. ඉතින් අර පුත්ලා කියන අනේ ශාන්සේ කවුරු කෙරුවා සතුන් මරන වෙලාව අඩුයි නොමරන වෙලාව වැඩි. ඊට පස්සේ නෝ හොත්තම අමු පල් හොරේ පට්ටපල් මේ හොරෙක් කියලා ගන්නවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් පැය 24 හොරගම් කරනවා. නැත්නම් හොරගම් කරන වෙලාවේ හොරකම් නොකරන වෙලාව අතර මොකද්ද වැඩි කියලා. ඉදාරේ කියන සංසෝරකම් කරනවා තමයි. ඒ වුණාට ඒක අඩුයි. වැඩි මේ වරකම් නොකරලා. ඒ වගේ එවනසයා කාමීත්‍යචාරය කරනවා. කාමීත්‍යචාරය කරා මේ දෙන්නේ දෙන්නේ විසින් කරන මේ මෛතුන ධර්ම විතරක් නෙවෙයි. මේ රූප බලන්න තියෙන ආසාව. අසීමිත රූප බලන්න තියෙන ආසාව. ශබ්ද අහන්න තියෙන ආසාව. ගන්ධ රස පහන් විඳ ආසාව. යම් කිසික උදේ ඉඳලා හැන්ද වෙනකම්ම ඔය කාමීත්‍යචාරයේම දෙදිලා ඉන්නේ. යෙදිලා ඉන්න වෙලාවට වැඩි නැති වෙලාවට වැඩි කියලා. ඒ චාරයක නැති වෙලාවට වැඩි. ඒක අමුම හතර ගල් පැනන බොරු කියන පචකාරයෙක් කියලා හිතමු. දින හැන්දන්කම් බොරු කියනවාද නැත්නම් බොරුව ටිකද බොරු නොකියන වෙලාව වැඩිද කියලා. එතකොට ඒ අසුබන්ත පුත් ඒ කියන ග්‍රාම ගමේ මුලාදාන කෙනෙක් මෙයා මෙයා කියනවා ස්වාමීන් වහන්සේ ඇත්තටම අකුසල් කරන වෙලාව අඩුයි කුසල් කරන වෙලාව කුසල අකුසල නොකරන වෙලාව වැඩි. එහෙනම් කියනවා මේක සාස්තුන් වහන්සේ කියනවා නම් යම් යම් කර්මයක් බහුලීකත කරන කෙනා අපායට යනවා කියලා ඔබලගේ තුරුවරෝ කියන විදියට එක එකත් අපායට යනවා. වැඩි වෙලාවක් ඒගොල්ලෝ කරන්නේ පව් නෙවෙයි. දැන් ඔයාගේ වාද බිදිනවා. විදර්ශී මාස මුසුප් වෙනවනේ. එවස ඔදෝපාත් කරගත්ත පස්සේ සර්වචන් වහන්සේම මේ මේ සූත්‍රය වගේ පොඩි ගොණක් පාදලා දෙනයි මිනිස්සයාට බහිචපං කලාතුරකේ ලෝකේ කදාච කරාති ලෝකේ උප්පද්දති තථාගතෝ සම්මා සම්බුද්ධෝ අරහං සම්මා සම්බුද්ධෝ මේ මේ තරම් පච කියන සාස්ෘණ වංශලා ඉන්න ලෝකේ කලාතුරකින් සම්මා සම්බුද්ධයන්වන්සේ තමයි පහළ වෙන්නේ. උන්වහන්සේත් කියනවා රතුම්බන්නේ ගොඳ පහත් කරන්න එපා. ගැලපෙන්නේ නැහැ. හොරකම් කරන්න එපා. ඒක හරි පහත් ඒක ගැලපෙන්නේ නැහැ. කාමීත්‍යචාරය කරන්න එපා. බොරු කියලා මේ සොචන පරිසොචන කතා කරන්න එපා. හැබැයි අර වගේ මේ කාන්තෙන් අපායට යනවා යම් කර්මයක් බහුලීගත කරනද අපායට යනවා කියලා එමසගේ ආත්ම ධෛර්යය කඩන්නේ. ඒ නිසා මේ මිනිස්යාට බුද්ධ ආදී උතුමන් වහන්සේලා මේ වැඩ කරන්න එපයි කියනවා. අතුම් මරණ එක හරි නෑ. වරකම් කරන්න හොඳ නෑ. කාමීත්‍යාචාරය හොඳ නෑ. බොරුව හොඳ නෑ කියලා තේරිලා ඔබ හිතපන් දවසක මේ මිනිස්සෙකින් වැළකුණයි කියලා. ඉස්සරහ තුන් මැරුව දැන් වරන්නේ නෑ. මෙන්න මේ මිනිස්යාට කාමාරි දැනගන්න ලැබුණොත් දැන් සතුම් මරීම කියලා කියන්නේ අනන්ත දුක් දෙනවා හිතසුව සලකන්නේ නැති වැඩක් අහිත දුක් සලසන එක අනිවාර්ය කුඩා සතුම් මරලා තියෙනවා දන්නේ නැතුව දැන් බුදුබණ ඇහුවා මම අද ඉඳලා සත්‍යයට හිතසුව සලසන වැඩක් කරන්න ඕනේ මම අද ඉඳලා ටිකක් මයිටි බාහනා කරන්න ඕන කියලා මේ මිනිස්සේ යම් දවසක හිතපන් අර සතුම් මරීම පිළිබඳ සංවේගී පාලා මෛත්‍රී ආදී ධර්මයක් වඩලා මේ මනුස්සගේ හිත හතර දිශාවට මෛත්‍රී කරන්න පුළුවන් තැනකට ආවනම් ඊට පස්සේ සර්වචන්සේ කියනවා හරියට හග්ගිරියක් බිමින්න දාන්න මිනිස්සේ සංකුව කන්දක් උඩ නැගලා හතර දිශාවට හග්ගිරිය බිමිනකොට මොන තාලෙට ඒක සද්ද පැතිලා යනවද මේ වාගේ මේ මිනිස්සේ අසීමිත සත්‍යාවිෂේ මෛත්‍රී පතුරුකට දවසක් එනවා මෙතෙක් කරපු අකුසල කර්ම ඉක්මවාගෙන කුසල කර්ම මතුවෙන වෙලාව. අන්න ඊට පස්සේ මේ මනුස්සයා මරනොත් ඒ කාන්තේ මනුස්සයා සුගතියට යනවා. ඒ විතරක් නෙවෙයි අර කරපු අකුසල කර්ම අහෝසි වෙනවා. ඉතින් මම කොච්චරක් ඒ කොච්චර වැරදි කරපු මිනිසෙකුට නැවතත් වැරද්ද ප්‍රමාණය තේරුම් අරගෙන අධි කුසලයකට සමාදන් වෙලා පැන්සලෙන් ලියපු එකක් ඉරේසර් කැලකින් මකන්න වගේ මකන්න අභියෝගයක් නේ බුදුහාමර දෙන්නේ. ඔබ සදාකාලික අපායට යනවා මීට පස්සේ ගන්න දෙයක් නැහැ කියලා ඒ මනුස්සයාගේ ආත්මය කඩලා දාලා ඒ මනුස්සයා විනාශ කරලා තවත් යකෙක් කරන්න යන්නේ නැතුව අර ලංකාවේ තියෙන නීතියට හොරකම් කරන එක උසාවියට දාලා හිරගෙට දැම්මට පස්සේ කම්බහරෙක් වෙනවා. ඒකේ ඉන්න හරිය කරුණෙන්නේ. ඌ ඊට පස්සේ තමයි හොරකම් කරන හැටි ඉගෙන ගන්න. අර පොට්ට දැන දෙකට හිරගෙද්දිට ගියාට පස්සේ ආවට පස්සේ එක්ස්පර්ට්. මොකද අචෝ කරන්න දෙන්නෙම තව හොරු ටිකයි. මේක හරියන්නේ. කවදාකවත් හරියන්නේ ඒ නිසා අපි එකෙන් දෙන්නේ හරි අල්ලගෙන කැනරම උඹත් ඔය වැඩේ කළා තියෙනවා මාත් කරලා තියෙනවා. මේ ලෝකේ කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙනවා. මේ බුදු කලාතුරකින් ධර්මයක් ඇහෙන්න හම්බෙන නිසා පව් කරනවා කියන එක පුතත්ජන ජීවිතයේ ලෝකේ හැටි. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කරන්නේ නැහැ. පව් කිරීම අනුමත කරන්නේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ කෙනෙක් අයින් කරවක් හැතයි. අපේ ජීවිතේට ගැලපෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබ හොරකම් කරනන් දන් දීපන්. සත්ව ඝාතනය කරා නම් මෛත්‍රී භාවනා වඩපන්. බුදුජානසේ දෙන සාධනීය ධර්මය. ඊට පස්සේ මේ මිනිසයා කරගෙන කරගෙන යනකොට දැන් හිතන්න නිකමටම නිකම හර හොරකම් කර ධාතු මරපර හිට මිනිසෙකුට ඒ ඒ ඇති වෙච්ච බය නිසාම ඒ ඇති වෙච්ච අපාබය නිසාම සංවේගය නිසාම කරලා චිත්තක්ෂණයක මෛත්‍රියක සාන්තිය ආවට පස්සේ ඇසට මොන තරම් වෙනසක් වෙනවද ජීවිතේ ඊට පස්සේ අර කිව්වොත් මේ යම් වෙලාවක මේ මෛත්‍රිය වැඩි කරලා සතුම් මැරීම අඩු කර නැත්නම් සතුම් මැරීමේ විදිහට අකුසල කර්ම ඉක්මවලා මෛත්‍රී කුසලයේ වැඩි වුණාට පස්සේ අර සතුම් මැරීමේ අකුසලයේ අවෝස වෙනවයි කිව්වහම මේ මනුස්සයන් තියෙන ණයක් ගත්ත දැන් ණය පොලිත් එක ගෙව්වා ඉවරයි. මචට කෘත්‍යයක් තියෙනවා දැන් කරන්න. මේන මේ විදිහට ගිහිල්ලා මෛත්‍රී ඉක්මනට ගිය දවසේ මේ මනුස්සයා අර සතුම් මැරීමේ අකුසල කර්මය අවෝස කරලා එයාට සුගතිගාමි වෙන්න පුළුවන් නැත්නම් ඉන් එහාට යන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා. ඒකල ਸਰවඥයන් සඳහන් කරනවා මේකයි මිනිස්සු මේ ලෝකේ සත්‍යය. මේකයි මිනිස්සු මේකේ තියෙන සම්මා දිට්ඨිය. සම්මා සංකප්පේ ඒතිති යම් කිසි කෙනෙක් අදාහගත්තොත් තතික් මෙතොත් අපායට යන අනිවාර්යමයි කියලා ඒක ඇත්තටම අපායට යනවා. ඒ ඇදහිල්ල වැරදි නිසා. ඒ අධ්‍යාසයෙන් කටයුතු කෙරුවොත් අර එකම අරකෝ සතාට නැවත නැවත ඒක පශ්චාත්තාප විවිවිවි අර මිත්‍යා දෘෂ්ටියේ මනසයා ඇද්දගෙන යනවා නේද? කවදාකවත් පිළියම් කරලා මේකේ ගොඩ එන්නේත් නැහැ. ගොඩ එන්න මාර්ගයක් දන්නේත් නැහැ කියලා දෙන්න කෙනෙකුත් නැහැ. එයා කරන්නේ වෙච්ච වැරද්දට පශ්චාත්තාප වෙන එක විතරයි. මේක තමයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. ඒ නිසා ඒක නැති කරන්න බුදු කෙනෙක් එන්නේ වැරදි තියෙනවා ඔක්කොටම. මෙතන කිසි කෙනෙකුට අත උසලා කියන්න බෑ නෑ නෑ මම නෑ මම ආවල් ශික්ෂාපදයෙන් සුද්ධයි කියලා. කීවල බලන්න දරුවත් යනවාසේගේ ජාතක කතා ටික මොනවද නොකරලා තියෙන අකුසල කර්ම. හැම ජාතක කතාවෙම පෙන්නලා තියෙන අකුසල එකක් කියන මම බොරු විතරක් කියලා නෑ කියලා දන්න කාලේ. අනෙක් සියලුම අකුසල කර්ම කරලා තියෙනවා. ඒ නිසා මේක හරියට අකුසල කර්ම කරන්න දෙන ලයිසන් එකක් වගේ. එහෙම නෑ. එන්නේ අකුසල කර්ම කරන දෙන ලයිසන් එකක් නෙවෙයි මේක. මේකේ පෙන්වන්න හදන්නේ අකුසල කර්ම කෙරුවයි කියලා නුසුදුස්සෙක් නෙවෙයි. ඔබට අලුතෙන් බලාපොරොත්තුවක් ඇති කරන්න පුළුවන්. අන්නේ බලාපොරොත්තු කරන කටයුතු කළොත් අකුසල කර්ම කරන්නේ කියන නොදන්න මරි කෙනෙකුට වැඩිය අකුසල කර්ම කරපු කෙනා ඒක හදාගන්න දඟන්නකොට ලොකු ශාසනික ගෞරවයකින් ලොකු සංවේගයකින් එයා කියන්නේ පැත්තවලට. යම් දවසක අපි මේ සම්මාදිටිය පාල කරගත්තොත් යම් දවසක අපි මේ යෝනිසෝමස්කාරය පාල කරගත්තොත් ඊට පස්සේ උපදින උපදින ආත්මික ඊවංශයට ඉබේම දන් දෙන්න හිතෙනවා. ඉබේම අබේ දාන දෙන්නේ කියනවා. ඉබේම අනොන්ට හිතසුව සැලසන්න හිතනවා අබෞද්ධ ලෝකයක ජීවත් වෙනවා. අබෞද්ධ දෙමාපියන ජාතක වුණත් මේ මනුස්සයගේ එන්න පටන් ගන්නවා ගතිය. මොකද එයා දන්නවා මං අකුසල් කරලා තියෙනවා. සතුන් මරලා තියෙනවා. මට බුදුබණක් ඇහිලා තියෙනවා. මේකට මෛත්‍රී භාවනා කරන්න ඕන, අබේ දෙන්න ඕන කියලා. මම මේ පුරාණ යන්නේ යනකොට මොන දේ තුනත් එයායි ගතිය. නරකත් ඒ විදිහටම යනවා. හොඳත් මේ විදිහටම යනවා. ඉතින් අපේ මේ සත්පුරුෂ ජීවිතේ නැත්තම් මේ සද්ධාත්ම ශ්‍රවණේ එහෙම නැත්තම් මේ යෝනිසු මනසිකාරය එහෙම නැත්තම් මේ සම්මා දිට්ඨියේ තියෙන ඒ පිරිසිදුකම ඒ දෘෂ්ටිය හදාගන්න නැතුව අපි හිතුවොත් අයියෝ මගේ අතින් සතෙක් මැරලා තියෙනවා මේ කැරපොත්තෙක් පොඩි වෙලා තියෙනවා නැත්තම් කූඹියෙක් පොඩි වෙලා තියෙන කියලා ඕක කල්පනා කර හිත අනිවාර්යයෙන්ම කැරපොත්තෙක් වෙනවා අනිවාර්යයෙන්ම කූඹියෙක් වෙනවා ඉතින් ඒකමනේ සමාදන් වෙන්නේ මේකට කියනවා අකුසල සමාදානයි අපේ මුළු පෘථග්ජන ජීවිතේම අකුසල සමාදානය. අපි නිතරම සමාදන් වෙච්ච වැරදි ටික. බුදුරජාණන්සේ ආර්ය පුද්ගලයාට දෙන මාර්ග ඥාන සමාපත්තිය ඵල සමාපත්තිය කියන කෙනිය කවදාවත් පෙරදී අකුසල ගැන කතා කරන්නේ කරපු හොඳ ටික සත්පුරුෂෙක් ඉදිරියට ගිහිලා කියනවා මෙච්චර පව් කරපු මම දැන් මෙන්න මේ ටික කරා. මෙච්චර වරදකට මම දැන් මේ ටික කරනවා නෑ එන්නේ එන්නේ අඩු අඩු වෙන විතරක් නෙවෙයි අවෝසි භාවයටපත් වෙන නිසා මේ සීලය පිළිබඳව එහෙම නැත්නම් මේ කය වචන දෙක හික්මීම පිළිබඳව මේ නිවැරදි දෘෂ්ටිය යම් කිසි කෙනෙක් ඇති කරගත්තොත් එයාට හරියට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියනවා වගේ එයා දන්නවා හරියට මේකට උත්තරේ කතරේ ගැහුවොත් ලකුණු ලැබෙනවා කතරේ ගැහුවොත් වැරදි තැනක ලකුණු ලැබෙන්නේ ඉතින් යාට තියෙනවා ඊට පස්සේ බුදුනෝනේ ඉක්කොලා ගිය නැත්නම් බුදුනෝනේ ප්‍රතිපදිත තමන්ගේ ස්වබ්බු ඥානේ මේ අකුසල් ගෙවෙන කුසල් වඩන සම්මාදිට්ඨිය වඩන යෝනිසමස්කාරය කරන්නේ අවස්ථාව. මේ ලෝකේ කියන්නේ යතින් බලන පුදුමාකාර ප්‍රස්තාව. යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් හිතසුව සලසන්න කාට හරි අසීමිතයි. මොකද අසී හරියට අසන මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. හරියට අසන සත්තු ඉන්නවා මේ ලෝකේ. ඒ සීල කෙනාටම ලදලද වෙලාවේ උදව් කරන්න ගිය මිනිස්යාගේ හිතේ ඒ වර්ධනය චේතෝ විමුක්තිය බුදුරජාණන් කියන අප්පමෙයයි. මෛත්‍රී ආදී ධර්ම වල කියන්නේ අප්පමෙය ධර්ම. ඒවට කියන්න පුළුවන් නිතරග ජය කියලා. කිසි කෙනෙක් පරද්දවල නෙමෙයි දිනන්නේ. එයා හැබැයි කල්ලාතෝ තේරුම් ගන්න තියෙනවා මම ඇතින් අසීමිත පෞසිද්ධ වෙලා තියෙනවා. ඇති අසීමිත සතුන් මැරලා තියෙනවා කෙලි පිනිස හෝ මස් පිනිස හෝ මොකක් හරි පිනිස නැත්නම් නොසලකෙම් පිනිස දැන් මට තියෙනවා බුදු කෙනෙක් පහලලා බණ ඇහිලා තියෙනවා මට දැන් කරන්න යමක් තියෙනවා. මම මේ කරගෙන යන්න ගියාම අනන්තවත් අපිට දවසක ඒ පරසත්තාන හිතානුභව ලක්කන මෙත්තා කියලා අන්සත්වයන්ගේ හිතසුව සැලසීමේ මේ විනෝදාංශේ මම කියන්නේ මේකට විනෝදාංශ කියලා පුරුදු කළොත් නැවත උදේ ඉඳලා හැන්ද වෙනකන් තමන්ගේ අකුසල් ගැන පශ්චාත්තාප වෙනවා විනුවට දහසකුත් එකක් අවස්ථාවක් සැලසී හිතනද අපිට පුළුවන් අපේ දුවා දරුවන්ට මේ විනෝදාංශ කියලා දෙන්නේ. ෆිෂින් යන්න, මාළු අල්ලන්න, හන්ටින් යන්න, දකින්නකොට පිම්මට වෙඩිති යන්න මේ පිස්සු කරන ලෝකෙ මේක ශිෂ්ට සමාජය කියන්නේ එහෙව් ලෝකෙක ඉඳලා අපිත් අනන්ත මේවා කරලා ඇති. ඒ නිසා පුළුවන් තරම් ශක්ති ප්‍රමාණය અભේදීපල්ලා. ඊටසුව සලසපල්ලා කියලා අම්මෙක් අප්පෙක් හිතනවද හීනෙන්වත් එහෙම දෙයක් දරුවෙකුට ගන්නොත් ඒ දරුවා අම්මට අපට නොසලකයිද කියලා. අද ඉන්න අම්මට අපට දරුවෝ නොසලකන්නේ අම්මලාගේ අප්පලාගේ තියෙන අමන කනිස. අම්මලා අප්පලා දවල්ට මිගෙල් රැයට ඩැනියෙල් වැඩ කරා. පොඩි උන්ට තේරෙනවා. ඔය පොඩි උන්ට බෞද්ධ වෙන්න ඕනේ නැහැ, අභිඥා තියෙන්න ඕනේ අම්මලා අප්පලා පිසු ගෙන්නවා දකින්න. මොකද උන්ගේ හිත හරි පිරිසිදුයි. ඉතින් ඒ නිසා පුළුවන් නම් දුවදරුවෙකුට, ශිෂ්‍යයෙකුට, යාළුවෙකුට මෙන්න මේ පණිවිඩය දෙන්න අපි තාම බුදු වෙලා නැහැ. අපි තාම නිවන් දකලත් නැහැ. අපි තාම තියෙන සම්මාදිට්ඨිය විතරයි. අපේ තින් අනන්තවත් පෞසිද්ධ වෙලා තියෙනවා. ඉන්ෂාල්ලා අදලද අවස්ථාවේ සීලය කියලා ඉඳපා, සතුන්වර කියලා ඉඳපා, කාදි සීලයක් වටපත් කරගනින්. අර පව් ගෙවෙන්නත් එක්ක දකින දකින කෙනෙකුට මේ වගේ කාය කර්ම, වචී කර්ම වශයෙන් උපස්ථාන කරන්න ගත්තොත් මේ මුළු ලෝකෙම එවැනි කෙනෙකුට පාරාදීශයක්. අනන්තවත් ඉන්න අසරණ වෙච්ච සතු. අනන්තවත් ඉන්න පසාපි පසාවෙන්ට කියන ඇත්තෝ. තමන්න පුළු පුළුවන් වෙලාව මේක කරගන්න පුළුවන්. ඒ වගේම තමන් දන්නවනේ මම හොරකම් කළා තියෙනවා. නැත්තේ නෑ. ඒ නිසා ලදලද වෙලාවේ දාන චේතනාවෙන් අලෝභ චේතනාවෙන් අදෝස චේතනාව අමෝහ චේතනාවෙන් දෙන්න හදන බුරියානිම දෙන්න ඕනේ නෑ නිකන් ඇල්ලතර තිබහට වතුර විදුරක් දුන්නත් ඔච්චරයි කාටරි ප්‍රිය වචනෙන් කතා කරත් ඇතිනේ ඒ දුකටපත් වෙච්ච කෙනාට. දන්නති සාත්‍රයක් කියලා දුන්නාම හරිනේ. ලෙඩක් වෙච්චලා බේතක් දුන්නාම හරිනේ. උපස්ථානයක් කරපුවාම හරිනේ. ඒ නිසා ඒ අතින් බලනකොට කොච්චරක් අපිට අවස්ථාවක් තියෙනවද? අපිට ඒකටම පේ වෙලා සැලසුම් ගිලා ඉන්දියාවට ගිහිල්ලා දඹදිව වන්දනා කරන කතාව ඕනේ නැහැ. අපේ ඉදිරි පිට තියෙන දවස් දුක් ඉඳලා සත්තු හැම කෙනෙක්ම පින් කරන්න තියෙන අවස්ථාවක්. අපි දන්නවනේ. මේ වෙලාව හැටියට මට යමක් කළ හැකියි. මයි ළඟ තියෙනවා මෙයාට වැඩි යමක් එයා ඉල්ලනවා. ඊළඟ ඉස්සෙල්ලා මට මේක දෙන්න නැත්තම් ඒකම තමයි කාමීත්‍යචාරය කරලා තියලා දන්නවනම් අනුගේ කාම වස්තුන් සම්පූර්ණ ආරක්ෂාව සඳහා. යාපේ ගත්තේ යාට බුද්ධ විදින්නේ යාගේ මේ වස්තු වල ආරක්ෂාව යාට තියෙනවනේ බුද්ධිය තියෙනවනේ මම මේකට මම මම ඒව වරදොල පාවිච්චි කරන්නේත් නෑ වරදොල පාවිච්චි කරන යම් ජඩේක් ඉන්නවනම් මම එයාගම ආරක්ෂා කරලා දෙනවයි කියලා. මේ කාමස්තුන්ට ආරක්ෂා කරන්න ගියොත් අපේ ලංකාව කියලා කියන්නේ දෙවුන්තර සුදුවේ ඉඳලා පේදුරු තුඩුව දක්වා සුරූපී කාන්තාවක් අතේ නිල්මණිකක් අරගෙන කැලේවල් ගානේ ගියොත් එහා කෙළවරට නිකන් ස්ත්‍රී දූෂණය කරන්නේ නැතුව අතේ තිබුණු මණික හොරකම් කරන්නේ නැතුව ලංකාවේ. ඒ තරම් එවැනි කාන්තාවකට ආරක්ෂාව සැලසීම හැම ගම් දනාවකම ගම් දෙටුවන් විසින් කරලා තියෙනවා. ඒ මණික අපේ ගම පහු කරනකම් ආරක්ෂා කරලා දෙන එක ගමේ මිනිස්සු වැඩි. දැන් මොකද වෙලා තියෙන්නේ? ඌ මත්සලිය පාරායනක තිබුණොත් බල්ලොන කණදී කියලා හිතන්න පුළුවන්. දැන් බෑ. අපි කාම වස්තුවක අඩුපාඩුකම් බලාගෙන ඉන්නේ පැනලා කණ්ඩ කොටියෙක් වගේ. ඒ වෙනුවට අනිත් පැත්ත අරවන්න පුළුවන්. අපිට රට හදන්න බෑ. අපිට ගෑනුන්ට මැනික් කරගෙන යන්න එපයි කියන්නත් බෑ. උන්ගේ පළච්චාව එනමුත් Taman අහුවෙන්න එපා. මේ අටවල තියෙන උගුල් වලට අහුවෙන්නේ නැතුව Taman අරසා කරලා ඒ මනුස්සයාට අරසා කරලා මම දකින ප්‍රදේශයෙන් පවු කරන්න පුළුවන් නම් අනන්තවත් මේ අවස්ථාවක් තියෙනවා. ඒකෙන් බොරුව කියලා මේ ඉස්සචන වර්ෂේ කියන කෙනා අද ලෝකේ ජනමාධ්‍ය යුගයක් කිව්වොත් බොරුවක්. මොකක් කතා කරන්නේ? ඒ තරම් ජනමාධ්‍ය අධින් සෑ එකයි කරන්න පුළුවන් කතා නොකර ඉන්න පුළුවන්. මේ දවස් තුනේම ඔගොල්ලෝ වැඩියෙන්ම කුසල් කරන්නේ කතා නොකර සිටීමෙන්මයි. වෙන මොනම භාවනා කුසලයක්වත් මම අපේක්ෂා කරන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. ගෙදරක හිටියනම් දවසකට කෙලින පච ගාන, ටොම් ගානෙන් කීයද, බුසල් ගානෙන් කීයද, දන්න දෙයක්ද කතා කරන්නේ. කට ඇරියොත් බොරුවනේ. සම්පූර්ණ අධ්‍යාපනය අලු ගන්නන්න ඉච්චර. කිසිම Taman දන්නේ නැති දෙයක් දන්නේ නැති પરම්පරාවට උගන්නලා පච කෙලවණ එකනේ කරන්නේ. නිසා කතා නොකර ඉන්නවයි කියලා කියන්නේ. නිසා සරුවචනන්ද මේ සීල ශික්ෂාව කියන එකට ධනයක්වත් තැනක්වත් පුද්ගල මට්ටමක්වත් කියන්නේ මේකේ තියෙන යමක් නොකර සිටීම පමණයි. අපි මේ විශාල කුසලයක් ඉස්සරහින් තියාගන්න මේ දාසනයක් අවුල් කරගෙන තියෙන්නේ. බුදුරජාණන්සේගේ උගන්වීම පවෙන් වැළකී. ඒක කුසල් කිරීමටදී තාමත් වටිනවා. අපිට ඒ දේ බෑ අපිට පුළුවන් පින් කරන්න පෙළ ගැහෙන්න නම් පුළුවන්. කරගන්න හම්බ වෙන්නේ නැතුව කනගාටු වෙන්නේ අපිට පින් කරන්න හම්බ වෙන්නේ නමුත් බුද්ධ අධිත්‍යමනාසලා සීල ශික්ෂාවක් වශයෙන් ඉදිරිපත් කරන පවුන කර සිටීමේ නිසා ඉස්සරහට අපිට මේක සාකච්ඡා කරන්න වෙන්නේ. නමුත් දැනට හිතනද අපි එක පැයක් පරියංකයක කය හොල්ලන්නේ නැතුව වචනේ හොල්ලන්නේ නැතුව හිටපුවාම එක පැයක් කියලා හිතන්න අමාරුයි. කය හොල්ලන්නේ නැතුව ඉන්නවා කියන එක අමාරු වචන කතා වෙන්න පුළුවන්. ඒ ප්‍රදේශයේ පැයක් සිල් රැක්කයි කියන එක සමාදන් වෙනවා නම් මේ ලෝකේ කාටද කියන්න පුළුවන් වෙන්නේ gedara dore යමුදරුවන් රකමින් ඉඳදී පැයක් සිල් රකින්නවා කියලා. මොනම జగතිකුටවත් කියන්න බෑ. ඒ නිසා එක පැයක් මම සිල් රකේ 100ක් වරක් අනේ. දුස්චරිත නෙවෙයි කායික ක්‍රියාවක් නෑ. වචී දුස්චරිත නෙවෙයි වචන කතා කරන්නේවත් නෑ. ඉතින් අපි පිළියර ගන්න නම් භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ gedara ගෙනියනකොට මෙච්චර ටොංගාණක් පින් ගෙනියනවා කියන එක නෙවෙයි තියෙන්නේ. මෙච්චර පෞසිද්ධ වෙන්න තියෙන අවස්ථාවක් මම දැන දැන දැක දැක නොකර හිටිය කියලා. ඔය ওই ධර්ම සාකච්ඡා 60ක් අහන්න හොන්ඩරයක් අහන්න එක්කෙනෙක්ව සමාදම් වෙනවද කියලා බලන්න ඕක. කවදාකවත් නණී මට අභිඥා ලැබුණේ නැහැ මට හතරවෙනි ධ්‍යාන ලැබුණේ නැහැ මට අරඥානෙ ලැබුණේ නැහැ මට මේ විපස්සනා නැහැනේ මේ සමතේ නැහැනේ කියනවා මිසක්කා අඩු ගානේ මම මේ පැයක් ඉඳගෙන හිටියා. ඒ පැය ඇතුළත මට ඕන විදියට කතා කරලා කියන්න පුළුවන්. මම සීලය රැක්කා. අදිශීල සමාධියට සම්පත්තියටපත් වුණා. මම මේක සමාදන් වෙලා හිත සතුට කරගන්න නැතුව මොන සමාධියක්ද? සීලෙන් හම්බෙච්ච මේ තෙද නැතුව මේ ආඩ්‍ය ගතිය නැතුව මේ පිරිච්ච ගතිය නැතුව මේ සම්පත්‍ති කරගත්තේ නැතුව මොන සමාධියක්ද? ඒ තමයි තමන් කරන දේ හරි දේ මේකට වඩා උතුම් දේ අනුමෝදන් වෙනවයි කියන එක විශාල කුසලයක්. ඒක මේ හීනමාන මානසිකත්වයේ තියෙන ගන්න කදාකත් කරන්නේ. ඒ නිසා එයාට පේන්නේම කරපු අකුසල් ටික විතරයි. ඒ එහෙම එකනාගේ හොඳ ලකුණක් තියෙනවා. එයාට පේන්නේ අනික් කෙනා කරන අකුසල් විතරයි. ඒක එකම එකම කාසිය දෙපැත්ත තමයි. යම් කිසි කෙනෙක් Tamange අකුසල් දකින ගතියක් තියෙනවනේ. එයාට පේන්නේ මං ඉන්න සමාජයේ කිසිම සිල්වතෙක් නෑ, සත්පුරුෂයෙක් නෑ, ඔක්කොමල හොරු, ඔක්කොමල වැඩිකාරය කියලා. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් නිතරම කියනවා නම් අපෝ එන්න සමාජයේ සමාජයේ පිරියනවා, බයලජ්‍ය දෙක නැති වෙනවා. ඒ කියන්නේ මේ මිනිහා අමනේ. උගේ ඇතුළෙත් එච්චරයි මේ දෙකම එකමයි. භාවනා කරන කෙනාට යන කෙනාට දෙන ලෝකෙ කොච්චර දෝ ඉන්නවා එහෙම මේ නරක වැඩ කරන කතා නොකර ඉන්න එක තමයි මගේ කුසලය. කතා කරනවද කතා කරන හොඳ පැත්ත විතරයි. ඉතින් Taman ගැන කියනකොට මේ වල්පල් කතා කරන්නේ මම භාවනා කරනකොට මේ මූල කර්මස්ථානේ මේ විදිහට පේනවායි කියලා දන්න අස්පනා පිට ප්‍රසිද්ධ ඒක විශ්ින් මේක සාක්ෂි වෙන දේ ඉදිරිපත් කරනවා මිස නොදන්න දේවල් කතා නොකර සිටීම පාණ්ඩිත්‍යයක් වෙන්නේ. ඒක නිසා භවෙන් වැළකී සිටීම නැත්නම් සබ්බපාපස අකරණ කියන එක අපි සමාදන් නොවීම නිසායි අපාගත යම් හේකින් අපි මේක නිකන් හම්බෙච්ච ගන්නේ ප්‍රතිපදාවෙන් කරපු දෙයක් අමෝරාවෙන් අපි විහෙසෙන් කරන්නේ ඒ ශික්ෂාව කියලකට කියන්නේ අන්නේ ශික්ෂාව කරලා අනපේ හිතා ගන්න බැරි අමතර ලාභ බලාපොරොත්තු වෙන එක අමතර ප්‍රතිඵල බලාපොරොත්තු වීමට කියන්නේ අවස්ථාවාදී කියලා ඒක නර කවදාකවත් ශාසනික දියුණුවක් ලබන්නේ අපි පිනක් හේතුවක් අදාළ දේ කරන්න අවශ්‍ය පින ලැබේ. අවශ්‍ය ඵලය ලැබේ. අපි මේ පැතුවට ඵල ලැබෙන්නේ හේතු සම්පාදනය කිරුවොත් ඵල ලැබෙනවා. ඒකට කවුරක්වත් කියලා යදින්න ඕනෙත් නැහැ, යාප් වෙන්න ඕනෙත් නැහැ. ඒ වගේ තමයි හේතු සම්පාදනය නොකර මට අනේ හොඳ සමාධියක්, මට අනේ හොඳ ප්‍රඥාවක් කිව්වට වෙන ක්‍රමකින් ගන්නත් බෑ. අන්නේ විදිහේ හේතුඵල ධර්මයක තියේදී අඩු ගාන සීල ශික්ෂාව දැනගෙන ඒ තමාදන් වෙන සීල ශික්ෂාව අදි සීල ශික්ෂාවක් වඩපත් කරන්න මේ මොලේ කියලා එකක් තියෙනවා. ඒක නිසා සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා සීලවන්තස්ස පඤ්ඤා පඤ්ඤාවන්තස්ස සීල. සීල් තියෙන මිනිහට විතරයි ප්‍රඥාව තියෙන්නේ ප්‍රඥාවන්තයෙකුට විතරයි සීල් රකින්න පුළුවන්. නත්ති පඤ්ඤා නත්ති සීලං සීලක නැත්නම් ප්‍රඥා නැ ප්‍රඥා නැත්නම් සීලං. එනිසා අපි හිතනවා අද කාලේ හැටියට වැඩිම කඩප්පුලිකම් කරලා වැඩිම ලාභ සත්කාර ලබන්න පුළුවන් නම් වැඩිම ජනප්‍රිය වෙන්න පුළුවන් හරිය දක්ෂයි කියලා. ඒක හීනකින් අර හිතනවා කියන්නේ බුදුන්ගේ හොලකක්වත් වැඩිලා නැහැ. එහෙම දේවල් පේන්න තියෙනවා. හැබැයි අස්පනා අපිටම පේනව කඩා වැටෙනවා. සීලේක ඉඳගෙන ඉදිරියට යන්න පටන් අරගන්න මේ මොන තරම් අපි දුහාසන කාලෙන් අවුරුදු ගාණෙන් ඈත් මොන තරම් ඒ මධ්‍යම දේශයෙන් ඈත් උනත් සීලේ ආරස්සාව කියන එක මොන්නම විදියකින්වත් අයින් කරන්න බෑ. මොකද ඒව න්‍යාය ධර්ම වැඩ කරන්නේ. නමුත් අපිට ඒක සැකයි අපි හිතන්නේ අපිට ආරස්සාව වෙන්න අපිට පිස්තෝලයක් තියෙන්න ඕනේ. කඩු ශිල්පේ දැනගන්න ඕනේ, කුන්ෆු දැනගන්න ඕනේ, කරාට දැනගන්න ඕනේ, බුද්ධිලික හමුදාවක් ඉන්න ඕනේ. නැත්නම් රජයෙන් ඇවිල්ලා අපිට ආරස්සාව දෙන්න ඕනේ. අම්මා එහෙමනම් ලොකු ආරස්සාවක් කියන. අපි යනකොට දෙපැත්තෙන් හමුදා පෙළ පරිදි දෙකක් යනවනම් වෙඩිගොර තියතිය අපිට හිතෙන්නේ මොන්න තරම් බයෙන්ද ජීවත් වෙන්නේ වාන්නේ මේ යකෝ. හැමදාම කරන්නේ මේ හමුදා කට්ටිය පෙන්නනවා අපිට මෙච්චර සෙනග ඉන්නවයි කියලා ප්‍රධාන රජේවල් ප්‍රසිද්ධ රජේවල් නිදහස් තුනලෝට උන්ගේ තියෙන බලපුලුවන් කාර්කම් පෙන්නන අසුචි බයක් තියෙනවා. නැත්නම් ඔකට බුදු ආමරෝගේ අබේ මුද්දා කියන්නේ මොකද්ද කියලා දන්නවද? අත් දෙක පෙන්නගෙන ඉන්නවා මේ. මගේ අතේ පිස්තෝල නැහැ, මගේ අතේ කඩු නැහැ, මම ජේම්ස් බොන්ඩ් නෙවෙයි. මෙච්චර අබේ මුද්දා කියන්නේ. කිට්ටුගේ පාතට මොකාටවත් එන්නේ නැහැ. උනාද කියනවා මට මට හානි කරන්න බෑ මොකාටවත් බෑ. බෞද්ධයන දැන් මොකද වෙලා තියෙන්නේ? උන් ඉල්ලන එක එකාට පිස්තෝලේ පිස්තෝලේ දෙනවා නම් රජේ හරි ෂෝ. ඒ ඌ දන්නවා ඌ හොරකම් කරනවා කියලා ඌ දන්නවා වෙන එකත් හොරකම් කරනවා. මේ මේ තරම් කෙලසිලා තියෙන සමාජයේ ගුණත් ඒකපාක්ෂිකව තමයි පූර්ණ ආරක්ෂාව සලස ගන්න පුළුවන් මේ සීලය දෙන. ඒකයි මම මතක් කරන්නේ මේක දරුවෙකුට දෙන්න යාළුවෙකුට දෙන්න විශේෂයෙකුට දෙන්න බලන්න. මොකද ඒක තමයි ලොකුම අරසාව. නැත්තම් ඕගොල්ලෝ හිතනවාද අර කටේ කිරිසුමද කියනදී රාහුල කුමාර දෑවැද්ද කියලා ගිහිල්ලා මොකටද බුදුහාමුදුරු දුන්නේ? රාහුල කුමාරට හිතනවාද 227 ශික්ෂාපද රකින්න පුළුවන් කියලා. ඒකට බුදුන්ද පොඩි එකට රැට නොකා බුදියන් අම්මගේ තුරුල හිටපු එක. යසෝදරා මොනද බලාපොරොත්තු වෙන්නේ? තාත්තා ළඟට ගිහිල්ලා නොමගෑයි කියලා හිතුව. ඊළඟ ධාරි පුත්‍ර කතාව ලියුවා මෙන්න මේකට දෑවැද්ද දීපන්. මේක මේ දෑවැද්ද ඉල්ලනවා. අවුරුදු 7 ඉඳලා අවුරුදු 21ක් යනකම් අසුචි වැසිකිළිය බුදියාගෙන තියෙනවා. වැසිකිළිය බුදියාගෙන තියෙන මේ මේ මේ බොහෝ අවස්ථාවල මේ රජකෙදරින් ආපු රජපැටියා. කවදාකවත් මම බුදුහාමරගේ පුතයි කියලා කවදාකවත් මම පැවිදුනේ මේ සාරිපුත්‍ර සාන්ති ගාව කියලා වචනයක් කතා කරන හැමදාම වැලි බඳු අත ගාලා අතු ගාලා වැලි දෝදක් උඩ දාලා කියනවා අනේ මට හැකිතාක් මේ අනුශාසන උපදෙස් ලැබේවා නිහතමානී වේ. ඔන්න බුදුහාමුදුරු දීපු දෙය. අපි මොනවද දඩවන්න ගන්න? තු ගහපි ඕනේ කර මම බලා ගන්න ගැහුල් ගහපි බැනොත් බැනපි මම අහවලා කියලා අනේ. ඉතින් මෙවැනි සමාජයක බිහිවෙන්න අමාරුයිනේ. නමුත් ඒත් මම කියනවා මේ සීලය කියන එක දන්නවනම් ඒක පාක්ෂිකව මේක කරතේ. මුළු ලෝකෙම සූදාන නැතුණ තමන් ඒක කරන්න ගිය ගමන් තමන්ට තේරෙන්න පටන් ගන්නවා පුදුමාකාර අරසාවක් එන්න පටන් ගන්නවා. ඔය කිසිම පුද්ගලික හමුදාවක් ඕනේ නැහැ. ඔය කිසිම මේ සටන් ක්‍රම මොනවාක්වත් ඕනේ ධම්මෝ අවේ රක්ඛති ධම්මචාරය. හැබැයි හොඳට මතක තියාගන්න දාන කුසලයෙන් සීල ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. සීල කුසලයෙන් සමාධි ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. සමාධි කුසලේ දාන කුසලේ සීල කුසලේ දිනුනට ප්‍රඥා ආරක්ෂා ලැබෙන්නේ නැහැ. ප්‍රතිපදාව කියන්නේ සීල ආරක්ෂාව කළොත් ඒහා ප්‍රමාණයට තමන්ට සාසනික ආරක්ෂාවක් ලැබෙනවා. සීල ආරක්ෂාවට ගැළපෙන. සමාධි ප්‍රඥා සමාධි ශික්ෂාව කෙරුවොත් සමාධියට ගැළපෙන ආරක්ෂාවක් ලැබෙනවා. ප්‍රඥා ශික්ෂාව කෙරුවොත් ඒකට සමාන ආරක්ෂාවක් ලැබෙන එක හරියටම ප්‍රමාණ කරලා දෙන්න. එහෙම නැති එක තමයි මම අර කිව්වේ අවස්ථාවාදී කියලා. මේ යම්තන් ටිකක් දානේ දීලා මේ සීල ආනිසන්ත බලාපොරොත්තු. සමාධි ආනිසන්ත බලාපොරොත්තු. ඒකල කියනවා බලන්නකෝ මේ ශාසනය වුණත් කට්ටියකට හරියනවා අපිට හරියන්නේ මෙච්චර අපි දන් දෙනවා අපිට නෑනේ කිසිම සීල ආරක්ෂාවක් කියලා. සමා දානේ දුන්නොත් දානෙට ආරක්ෂා ලැබෙයි සීල ආරක්ෂා ලැබෙන්නේ. ඒ නිසා භාවනා කරන කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් අපිට මේ භාවනා වැඩ පිළිවෙල යනකොට අං ඇවිල්ලා තිබුණ නැති වුණාට රැස් වීලා තිබුණ නැති වුණාට උඩින් උඩින් යන්න බැරි වුණාට අපි මේ එක පැයක් වාඩි වෙලා ඉන්නකොට කයෙන් සිදුවෙන්න පුළුවන් අනන්ත අප්‍රමාණ අකුසල රාශියක් වචනෙන් සිදුවෙන ඉඳී තියෙන අප්‍රමාණ අකුසල රාශියක් මේ සීල ශික්ෂාවේ නාමයෙන් අරස වෙන නිසා සර්වචනාංශය සඳහන් කළා තියෙනවා බහුන්නං වදසෝ භගවා සත්තානං දුක්ඛා පහත්තා ලෝකේ බුදු කෙනෙක් පහළ වීම නිසා සත්‍යයකේ පැමිණෙන තියෙන විශාල දුක්ඛඳ සර්වචන්සි කපායි විත පැමිණෙන තියෙන දුක්ඛඳ සීල ශික්ෂා මුවාවේ ඒකන එකතන කරලා නොසලී සිටීමේ මුවාවේ නැත්නම් සීල ආරසා කරන මුවාවෙන් විත පැමිණෙන තියෙන අනන්ත අප්‍රමාණ දුක්ඛඳ කියලා ඒ වගේම සරුවචන සඳහන් කර තිනවා බහුන්නම් වතසෝ භගවා සත්තානං සුඛා උපහත්තා. කවදාකවත් අම්මගේ අප්පයි ලබා ගන්න බැරි. භාවෝග සම්පත් ලබා ගන්න බැරි නිර්ආමිෂ සුඛයක්. නිතරක ජයක්. විනෝදාංශයක්. ඥාන දීලා හිතා ගන්න බැරි සුඛයක් පුත්‍ර ඥානසි කියනවා. මේ සියල්ල කරන්නේ අකිරිය. මේ සියල්ල කරන්නේ පවුනොකර සිටීම. යන බලනකොට අපිට එදිනෙදා අහන්න ලැබෙන සාසනික පණිවිඩයක් ප්‍රතිපදාට ගියාට පස්සේ අපිට ප්‍රතිපදාව අපිට ලැබෙන මේ සතුටෙන් පුළුවන් කාරණා ටිකක් බලනකොට කවදා මේ සම්මාදිට්ඨිය කවදා මේ යෝනිසෝමනසිකාරය බහුජන මතයට යයිද ජන විඥාණයට යයිද යන්නේ නැහැ කවදාවත් යන්නේ බොහෝ දින අතර මේ කොහොමඩක්වත් යන්නේ නැහැ යන්නේ සුළුතරයක් ඒසයි බුරුම ස්වාමීන් වහන්සේ කියනවා අන්නේ සුළුතරේට අහුවෙච්ච එක තමයි අපේ තියෙන පින. ඒක හරි පැත්තට කල්පනා කරන සුළුතරේ. අපි හිතුවොත් දැන් මුළු ලෝකෙම බෞද්ධ කරන්න ඕනේ. මුළු රටම බෞද්ධ කරන්න ඕනේ. ඒවා අමනකම්. බුදුහාමුදුරුවෝත් හිතලා. මොකද ඒවා ක්‍රියාත්මක වෙන්නේ න්‍යාය ධර්ම වගේක් හැටියට. ලෝකයේ අඩුම ගානේ මේ කම්මස්සකතා ඥාන සම්මාදිට මේ හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියන එකව බහුජන මතයට යන්නේ. වෙන පැත්තකට ඒ බහුජන මතයට යම ගියානම් බොරුවක්. වැඩි ඡන්දෙන් දිනුවනම් එහෙනම් හිතගත්ත කවුද දිනන්නේ? ඡන්දයක් තියලා වැඩි ඡන්දෙන් දිනුවයි කියලා කියන්නේ බහුජනතාවට ඕන කරලා තියෙන රාග ද්වේෂ මොහොනේ ඒක හරින කියලා දිනනවා. මේ සර්වඥාන්ත වැඩ ඉන්න කාලෙම මේ කීටාගිරියේ මේ සංඝයා මිනිස්සු ඔක්කොම එකතු වෙලා අතින් කපු කපු වවලා කපු කැටලා නූල් හදලා චූරු හදලා පූජා කරන්න කියලා තියෙනවා. ඉතින් ඔක්කොම ඉඳලා තියෙන දේවදත්ත සහ ඒ පිරිස. එදා සාරිපුත්‍ර ස්වාමීන් ඒ පිරිසට වැඩියට පස්සේ මේ පිරිස කල්පනා කරාලු දැන් දේවදත්ත ස්වාමීන් වහන්සේලා හැමදාම ප්‍රතිකිනේ. සාරිපුත්‍ර ස්වාමීන් අද වැඩිය. දැන් මේ දිනේ කාටද මේ ශිවර පූජා කරන්න කියලා ඡන්දයක් තිබ්බා. සිත 99 වැටි ගානක විතර දේවදත්තට දෙන්න ඕනේ කියලා මේ සාරිපුත්‍ර සනාදී ගෝයන් කපන කාට විතරයි එන්නේ ඇවිල්ලා යනවා උන්වහන්සේ නෙවෙයි අපේ දේවදත්ත උදේ good morning කියන ඇන්දාට good evening කියන අපිට කිනායලා ඉන්නවා අනේ දෙන්න ඕනේ සාරිපුත්‍ර සනා දේවදත්තට කියලා සී වැඩි ඡන්දෙන් දීලා තියෙන දේවදත්තට මේ ලේඛනගත සිද්ධි ඉතින් වැඩි ඡන්දෙන් ගියා නම් හොඳට මතක තියාගන්න. ඒකට විරුද්ධ වෙන්න අපිට අයිතියක් නැහැ. මොකද කාගෙත් ජනමතයට අපි දරු කරන්න. අපි මතක තියාගන්න තණ්හාව දිනුවා. මාන්නේ දිනවා ආදිච්චිය දිනවා. තමයි පුද්ගලිකව යනකොට තමයි තේරේ දා සාසනෙ දිගේ යනකොට අපි සුළුතරේ පැත්තට යනවා. ඒතකොට නිකන් කොන් වෙනවා වගේ තේරෙනවා. තනි වෙනවා වගේ තේරෙනවා. පාළු වෙනවා වගේ තේරෙනවා. ඉතින් බුදුරජාණන් කියනකොට කොන් වෙනවා තනි වෙනවා පාළු කියන එපා. ඕට විවේක වෙනවා කියපන්. හුදේකලා වෙනවා කියපන්. විස්්‍රාම වෙනවා කියපන්. ඒකල ඒ පැත්තට ඵලයක්. ඒ නිසා අපිට ඇත්තටම නොදැන නෙවෙයි ඔය අපි මේ ඔය අර අර ජනප්‍රිය පැත්තට යන්නේ මේ මේ දේ දැනගන්න ඕනේ නෑ මොකද අරක ලේසි. අරක තොග පිටින් ගන්න පුළුවන්. ගිය ගමන් දුසින් ගණන් ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ නොදැන කියන එකක් නෙවෙයි. එහෙනම් ඇයි මං කතා කරන්නේ කියන්නේ මේක තමයි ධර්මයේ මතු කළ දෙන්න ඕන කාරණා. මේ කිසි කිසි කෙනෙක්වත් නොදැන එකම වචනයක්ම මං කිව්වේ නෑ. මේ කිසි කෙනෙක් නොදැන එකම කාරණාවක්වත් මං කිව්වේ නෑ. නමුත් මේ වගේ භාවනාවක් කරනකොට අපි තීරුම් අර ගන්න ඕනේ මේ අපි යන වැඩ පිළිවෙලට ධෛර්යයක් වෙන විදියට උනන්දුවක් වෙන විදියට කටයුතු කරන්නයි බුදුරජාණන් කියන්නේ වීරියවන්තසයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ද උනන්දු කරවන්නයි මහන්නේ මේ ධර්මයේ තියෙන්නේ ඔබ තතුම් මරලා දෙන තෝ අපායට යනවා කියලා පශ්චාත්තාප කරවන්න නෙවෙයි අඤ්ඤවන්තසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ද මෝඩතක තීරුවන්න නෙවෙයි මහන්නේ මේ ධර්මයේ තියෙන්නේ කල්පනා කරලා හැදෙන මනුස්සයට ඒ නිසා දැනට සීලයක ඉන්න කෙනාට ඔව් මෙහෙම කීත හැකියි. දුස්සීලේ ඉන්න කෙනාට වැඩිය දැනට සීලේ ඉන්න කෙනාට ලොකු වගකීමක් තියෙනවා Tamange අදි සීල ශික්ෂාව. දුස්සීලේ ඉන්න කෙනාට කතා කරලා වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝ කන දෙනවක් ඇත්තෙත් නැහැ. ඉතින් සීලවන්තයාටයි අදි සීල ශික්ෂාව ගැන කතා කරන්නේ. නිසා Taman දැනගන්න ඕනේ Taman මෙන්න මේ මේ සිල්පද දැන් රකින්නවා. මේකෙන් තේන්නේ භව සම්පත්තියක් තියෙනවා දුක ආපු ප්‍රතිපදාවක ප්‍රතිපලකට ලැබිලා තිනවා දැන් අපිට සුදුසුකමක් තිනවා මීට වඩා සූක්ෂම අධිශීලයකට යන්න ඉතින් ධර්මයේ ලැබෙන ඕපනයික ගුණය තමයි යම් කිසි කෙනෙක් සීලේ කටයුතු කරනකොට තව සිල්වතුන් දකින්න ලැබෙන. ඒ සිල්වතුන් අතර අධිශීල ශික්ෂාව කරන සත්පුරුෂෝ පේන්න පටන් ගන්නවා. ඒක දුසීලට පේන්නේ. දුසීල එවැනි සමාජයකට යන්නත් කැමති නැහැ. යන්නෙත් නැහැ. ගියාට යාට කටු ඇනෙනවා. ඉන්න හිතෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම ලැබුණට පස්සේ වඩා හොඳ සිල් ලකින අධිශීල සමාදානයේ යෙදින්න සිර කෙනෙකුට තියෙද්දි ඒකට නොගිහින් අධිශීලයට නොගී අනේ මමත් සිල් ලකිනවා මදයි ඒකවත් කරගත්තා කියලා ආරස්සා වීම එතන අකුසලයක් කරනවා. අර යන්න පුළුවන් හොඳ අවස්ථාව මගහැරලා තමන්ගේ මේ දැනුත් මමත් සිල්වන්ත රකින්න කෙනෙක් කියලා යනවනම් බුදුරජාණන් කියනවා සීලවන්ත අසත්පුරුෂයෙක් කියලා කියනවා. හතර වචනයක් කියන්නේ. සීලවන්ත අසත්පුරුෂයා. මොකද යා මේ අනිගුණසෝ දෙච්චවක් කරන මම සිල් ලකිනවා වැඩි පද ඕනේ නෑ මේ ඇති කියලා එතනම ටැග් ගහින්න පටන් ගන්නවා. දුන්නත් හැම වෙලාවෙම ඒක සමාදන් කරවලා අදි සීලෙට تعلق කරන්නේ නැත්නම් සතුම් මරුවොත් අපාය යනවා ඒක ඇත්ත. උඹ හැබැයි අනිවාර්යව නෑ මේක දැනගෙන ඊට පස්සේ සතුන් මැරීම නතර කරපන්. ඊට පස්සේ ඒක අනික් කුසලෙ පටන් ගන්න. පටන් ගන්න කරපු දවසේ ඔබට තේරෙයි තරහදියක් වගේ අකුසල් අඩු වෙලා අකුසල් වැඩි වෙච්ච දවසේ අකුසල් අවෝසි වෙනවා. ඒ අවෝසි වෙන්නේ තරණ පුදුම ආත්ම ශක්තියක් එන්න පටන් ගන්නවා. යකෝ මේ ශාසනේ පණ සීනවනේ. තේරෙනවනේ අපි අම්මලා තාත්තලා මෙහෙම අවස්ථාවක් තිබුණේ නැහනේ. මිත්‍යා දෘෂ්ටි කොට නැහනේ. යෙදි ගත කරනකොට ඒක පණෙන්න ගන්න. පණිනකොට Tamanට මේ පරණ අකුසල කර්ම නිසා විපාකයක් ආවත් හරි සතුටින් බුද්ධ වෙන්න පුළුවන්. හොඳටම දන්නා මට මේ ඇවිල්ලා තියෙන මේ කවුරුත් කරපු ගන්නේ මම කරපු අකුසල කර්මයක්. ඉතින් ඒක මේ වෙලාවේ ඒක ගෙවිච්චාම මම මේක මතින් ආය අකුසල කර්ම කරන්නේ. වෛර බඳින්නේ කවුරුත් එක්ක. හරි සතුටින් ඒක ගෙවෙනවා. කරපු අකුසල කර්ම උනත් ජීවෙනකොට ඊසාත බැනගෙන පපු අත ගන්න අයි හත් දෙයිනේ මට මේ කරදර උනේ කියලා වචනයක් කතා කරන්නේ උත්සාහ කරන වෙලාව ඉක්නරක් කරගන්න තු කවරම ගෙවිච්චවයි අලුත කර්ම රස නොකර. අන්න ඒක දකිනකොට තේරෙනවා මේ බුද්ධ ආගම බුද්ධ ආගම කියන වචන වැරදි ධර්මයේ වයසට යන්නේ. ප්‍රතිපත්ති ක්‍රියාත්මක ඕනම කෙනෙකුට පුදුම ජාවයක් පුදුම ශක්තියක් එන්න පටන් ගන්නවා. උඟ දෙනෙක් හිතනවා ඒක බෞද්ධ වෙච්චාම වැඩි වෙයි ඥාන පිරිමකමේ වැඩිකමක් අඩුකමක් ඇති පැවිදි වෙච්චාම වැඩි වෙයි අරණ්‍යගත වෙච්චාම වැඩි කියලා ඒව නෑ ඔය ධර්මෙට ඒකක්වත්මයි ඉන්නේ සම්මා දිට්ඨියක පිහිටියාන යෝනිසමංචකාරේ හිටියාන ඕන තැනකින් පටන් ගත්ත කෙනාට මේකේ සත්‍යතාවය නැත්නම් සක්්‍යතාවය එහෙම නැත්නම් උරගා බැලීමේ හැකියාව ඕන තරම් තියෙනවා අන්නේ උරගා බැලීමේ හැකියාව වැඩියෙන්ම තියෙන්නේ ඒක නම් කට හොදලා කියන පුළුවන් භාවනා කරන්න ඇයට විතරයි අනික හැම මේක බණක් අහන්න වෙලාවක්වත් වෙන්නේ නෑ ක්‍රියාවක් කරලා බලන්න වෙලාවක් අත්දෙන්නේ. මොකද ඒ තරම්ම හිත තියෙන අසහනයක පිළිලා. ඒ තරම්ම හිත තියෙන දැවිලි තැවිලි වල. ඉතින් එයා මේ කොටදාම් මාළුවෙක් වගේ සැලි සැලි ගත කරන්නේ. ධර්මයේ දෙන කරන මේ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලනකොට පේනවා බුදුජානනාථි මේ කොණක් පාටලා දුන්නට පස්සේ සීලෙන් හරි සමාධියෙන් හරි ප්‍රඥාවෙන් හරි ක පුදුම විදියට නරක වැඩ කරන එක නරකටම බැහි වෙනවා වගේ ධර්මයට වැටෙන එක නවපණයික ධර්මයේ දිගේ සත්‍ය ධර්මයේ හරහා සත්පුරුෂය හරහා අධිශීල ශික්ෂාව ඉදිරියට යනකොට අර හාමුදුරුවෝ දැන් පටන් අරගත්තේ මට මේ 220 ගා සිල්පද රකින්න බෑ ඕකම කරදරයක් කියලානේ. නමුත් හැකි සංඥාවෙන් ගියාට පස්සේ කියයි මේට වැඩි ලොකු සිල්පද නැද්ද කියලා. මේට වැඩි බුලන් දුතාංග රකින්නවා ඒකත් කරයි. හැකි සංඥාව ආවට පස්සේ ඒ අර ඉස්සර වගේ පසුබාණ ගතිය නැහැ. ඒක සර්වඥාන්සේ දන්නවා මේකට අනිත්‍යතාවය කියලා සර්වඥාන්සේ කියනවා. බෑ කියනවා තමයි, අමාරුයි කියනවා තමයි. ඔත් පටන් අරගෙන ගැම්ම ගත්තට පස්සේ ඔය එක්කෙනෙක්වත් මිනිස්සු එක්කෙනෙක්වත් හිතන්නේ මේ ශාසනික කටයුතු කරගෙන යනකොට හිතේ ඇති වෙන ප්‍රබෝධය. හිතේ ඇති වෙන දැනුම. හිතේ ඇති වෙන මේ පුලුල් භාවය මොනම ශාස්ත්‍රයකවත් ගන්න බෑ. අවාසනාවන්තයි අපි අවුරුදු 6 ඉඳලා 30 ගණක් යනකම් ජීවිතේ වටිනාම කාලෙ මේ කුණුහරුප වලට ගත කරා. භාවනාවක් කරන්න කිව්ව අම්බෝ මේ බබා ඌ කරලා හරියන්නේ නැහැ. ඔය ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා බැඳලා පස්සේ බබා ලොකු වුණාට පස්සේ භාවනා කරන්න අර වැඩ අර කක්ක ටික කෑවට පස්සේ ඔක්කොම කියන්නේ ඔකනේ අපේ ගුරුවරු කියන්නේත් ඔකයි, දෙමාපිය කියන්නේත් ඔකයි, රාජ්‍ය දේශපාලනඥයෝ කියන්නේත් ඒකයි, ආර්ථික විශේෂඥයෝ කියන්නේත් ඒකයි. සමාජ විශේෂඥ ජීවිතේ සුන්දරම වයස කුරුසෙර කියලා එන ගැහුවනම් හොඳයි. ඉතාම වටින වයස දී හන්දේ තටවල තටවල කවුදෝ කියවෝ පචතෝගයක් ඉගෙනගෙන ඊට පස්සේ ඒ මදිවට ඒ යමනයා ඒ අනුව ජීවිතේ තද ගන්නවා. මේ ලක්ෂණ සත්‍යක් නැති. මට ඒ දවස්වල මතක් වෙනවා විද්‍යාව ඉගෙන ගන්න කියලා මේ එක එක ටීචර්ස්ෝ ලියපු සමීකරණ කටපාඩම් කරන කියලා කුණු අරපෙන් බැලුවේ. මේ අකුණ්ඩ කාලා පුදිය ගන්න බැරුවට මේව කටපාඩම් කරලා මේව ගිහලා විභාගෙට ලියන්න වෙනවා. ඇති වැඩකුත් නැහැ. ඒ දවසේ ඉඳන් මට පොඩ්ඩක් තිබුණා ඔය ගැතිය මේ අධ්‍යාපනය කියන්නේ මම මම මැට්ට මට ඉගෙන ගන්න බෑ ඒක වෙනම කතාවක්. මේ අධ්‍යාපනයේ දිනුන වෙච්ච හැම එකාදිහම බලනකොට මට ජෝකර් කෙනෙක් පේනවා. ප්‍රොෆෙසර් කෙනෙක් අනම්මනම් ওই ජීනියස් කවුරුද දන්නව මට පේන හොඳටම බයර් මාරුයි. විභාගයකට මොන දෙන්න ගියාම මගේ මට hina යනවා. මොකද්ද මේ ඩෙස්ක් එක අකුර තියාන කොලයක් ලියලා මොකද්ද මේ කරන්නේ? මොකද්ද අපේ ජීවිතේට ඇති වෙන්නේ? මතක තියාගන්න ඔය සෙල්ලම නිසා ජීවිතේ සුන්දරම කාලේ තදම ආසානික. අද නිකමට හිතන පහේ ශිෂ්‍යත්වයකට උනන්දු කරන දරුවෙගේ මානසික තත්ත්වය. මොකද තාම අවුරුදු 11 12 වයස. අම්මයි තාත්තා දෙන්නම පිටිපස්සේ යන තල්ලු කරනවා. ඉස්කෝලෙම තල්ලු කරනවා. ඌට දහම් පාසලෙන් අහු පිස්සු කතා කරනද ටියුෂන් කරනවා. භාවනා කරන්න කියොත් එහෙම කතා කරොත් එහෙම ගහනවා. එහෙමද? අහි වාස්සේ පාසලෙන් ලොකු ඉස්කෝලේ රේ ඉස්කෝලේ ඉන්න හරියක් ඉන්නේ කුඩෝ. ඉස්කෝලේ ඉන්න හරියක් කෙනෙක් ස්ත්‍රී දූෂකයෝ. අර ගමේ ඇදිච්ච එක අර ඉස්කෝලේට ගිහිල්ලා දාපු ගම හරියට වැරද්ද පොඩි වැරද්දක් කරලා හිරේ දාපු එක වගේ සියලුම වැරදි ඉගෙන ගන්නවා ගෙදර ආවට පස්සේ අම්මාගේ කනේ රින්ගන. ඔය ලොකු පිටරට ඇරියොත් එහෙම ඊටහපන්. ඒ දරුවන්ට දකින්න තියෙන්නේ සම්මුඛ හෙළුවැලි ලෝකයක්. බය ලැජ්ජාවක් නැති ලෝකයක්. ඉතින් උන්ට හික්මෙන් හැඩ ගැහෙන්න නෑ ඒකත් ඒක. මොකද නැත්නම් ඒගොල්ලෝ කියන අපේ පන්තිට එන්න එපා. අපිත් එක්ක යන්න එන්න එපා. එනවනම් අපිත් එක්ක ඔයගේ කලිසන් කමිස ගලවලා ඇඳුම් ගලවලා ඉන්න. ඉතින් ගෙදර ආවට පස්සේ අම්මා කියනවා පුතේ පන්තිල් ගණන් බුදියන් ඉස්සලා වැඳපන් අම්මට වැඳපන්. වඳිනවා තමයි. වැඳනකොට දවස් 30ෙම හම්බ වෙන්නේ අම්මලා තාත්තලා අරන් දීපු සාහිත්‍යය. අමුතු රචනයක් තියෙනවා. ඉතින් මේක දිහා බලනකොට පේනවා කවදා මේක මේ আদি සීල ශික්ෂාවක් වගේ දෙයකට හිත ගිහිල්ලා දැනටත් අපි ඉපදිලා තියෙන බෞද්ධ රාජ්‍යයක බෞද්ධ දෙමාපියන්ට ජාතක වෙලා මේක තව ටිකක් දියුණු කරන පැත්තට යන්න. මේකට ගියාට පස්සේ නම් මම ඒක සාතික් කළා කියන්න මේ আদি සීල ශික්ෂා පැත්තට ගිහිල්ලා හොයන්න පටන් අරගත්තොත් බුදුහාමුදුරේ මහා කරුණාව කියන්නේ මොකද්ද කියන එක. ඒක මේ ලෝක සත්‍යය කියන්නේ මට පින් කරන්න පුළුවන් ශේස්ත්‍රයක් නේද කියන එක කිලෝරක් නැතුව තේරෙනවා ඒක මම කියන්නේ නිතරම ජයය. යන ඕනම තැනක ඕනම වෙලාවක පින් කරගන්න කියලා. මොකෙන්ද යමක් නොකර සිටීම. මේ අතපයවිසි කරලා කරාටි ගහලා සල්ලි දීලා මොනක්වත් නැහැ. යමක් නොකර සිටීම. ඉතින් මේක දැනගත්තට පස්සේ පේනවනේ ධර්මයේ යෙදෙන්න යෙදෙන්න යෙදෙන්න සර්වචන්නාංශයේ ඒ දේශනාවේ තියෙන සජීවී ගතිය වැඩි වෙනවා. ඒ වගේම තමන්ගේ සෞඛ්‍යයට මානසික සෞඛ්‍යයට ලොකු ශක්තියක් ලැබෙනවා. අපි මේ වලිගේ පුච්චපු වලිගිර කියන තිබ්බ හානුමා වගේ එහෙම මෙන් අත්තින් මැත්තේ පැන පැන දඟලලා දඟලලා හිටියට කුසලයේ තියෙන මේ අකිරියේ ඒ නැත්නම් සබ්බපාපසා කරන කියලා තැන ගියාට පස්සේ අපි මොනවද ඉගෙනගෙන තියෙන්නේ කියන්නේ අපිට මොකක්ද ඉස්සරහ කරන්න තියෙන්නේ කියන එක තේරුම් ගත්තට පස්සේ තේරෙනවා කොච්චර වැරදි කරලා තිබ්බත් කොච්චර මිත්‍යා දෘෂ්ටිය තිබ්බත් යහ දෘෂ්ටිය පුරුල් දෘෂ්ටිය ආපු වෙලාවෙ තියෙනවා එකකින්වත් මේ වැඩේට බාධාවක් නැහැ යහදිත්‍ය ඇති කරගන්න මිත්‍යා දෘෂ්ටි ඇති සම්මාදිත්‍ය ඇති කරගන්න කුළු දෘෂ්ටි ඇති කරගන්න පව්වල බාධාවක් නෑ හැබැයි මොළ ධාතුව තියෙනවා බුදුහාමුදුරු කියන්නේ තේරුම් ගන්න සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ අපිට කියලා තියෙන්නේ නැහැ තෝ කාලකන්‍ය කාලකන්‍යයට ගල් ගන්නවා එහෙම බෑ තිල්ලකල වරෙන් භාවනා කරන්න භාවනා කරලා ඵලයන් සමාධි ප්‍රඥා කරන්න ඒ නිසා සිල් නැති කට්ටිය අපෙන් අහනවා සිල් තියනවා සිල් තියෙන එකෙක් නම් ඇහුවත් කමන්නේ බුදුජානකේ කියලා නැහැ කිසිම තැනක කිසිම ස්ථානක මේ භාවනා කරන මෙච්චරක් සිල් ලකින්න ඕනේ කියලා. කිසිම තැනක නැහැ. මේ සිල්පදේ මෙච්චර කාලයක් රකින්න ඊට පස්සේ භාවනා කරන්න පුළුවන් මෙච්චර සිල්පද තියෙනවා මෙච්චර කාරින් කරන්න පුළුවන් කියලා කිසිම තැනක නැහැ ඒ උනාට බයක් ඇති කරලා තියෙන හැටි මට මතකයි මම අවුරුදු 26 27 දීකට යනකොට මං හිතාන හිටියේ පැහැදිලිව මම මේ වසලේ පවුලෙන් පිරිච්ච මිනිස්සේ කවදාක සත්පුරුෂෙක් ගාවට යන්න පූජනීය ස්ථානයකට යන්න සුදුසුෙක් නෙවෙයි කියලා. මොකද දැන දැන දැක දැක පව් කරලා තිබුණානේ. මම යති ඇත්තටම සන්තෝෂ වෙනවා ඒ ධම්මික ස්වාමීන් වහන්සේ මේක කියලා දෙනවට කිව්වා. ඔබට ඕක තමයි කියලා දීලා වැඩක් නැත්තේ. ඔය කොච්චර කෙරුවක සතිය පිටවන්න පුළුවන්. ඉතින් මට ඒක ලොකු අභියෝගයක් වුණා මම සතුටු මරලා තිනු ඔව්. ඔය සිල්පලට ඔව්. මේ මේ මොහොත මෙතන ඉඳගෙන මම දැන් මෙතන කියන්න ප්‍රශ්න නැහැ. ඊමණ හරි ලැජ්ජයි කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මේ මම දැන් මෙතන කිව්තන යන්න පුළුවන් හැබැයි වෙන්න බෑ ඒක නේ මොකද මයි ළඟ ශිල්පත කඩලානේ. ඒ සානත hina වෙනවා හැමදාම. දැන් උඹ විසින්ම අත්දකිනවා මේ මම දැන් මෙතන කියන්න යන්න පුළුවන් කියලා. උඹම සැක කරනවා මොකද උඹ ළඟ තියෙනවා පුස් මතයක්. බමුණු මතයක් එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටියක්. සීලේ අඩුපාඩුකම් තියනයි කියලා හරියටම ගිහිල්ලා මේ මේ වැරදි කරන සංසය ඒ තීත්‍ති මට මේ සතිය පිටවන්න පුළුවන් කියන එක තමයි පැය දෙක තුන අරගෙන මම අර බෝගාට දෙන කලවුට ස්වාමීන් වහන්සේ වාඩි කරවගෙන මම කියනවා මෙහෙමයි භාවනාව නම් හැබැයි ස්වාමීන් වහන්සේ මම මේ මේ අකුසල් කරනවා ඒ සංසය හරියටම කිහෙල් කිටික පොත් අරිනවා කියන ඒ අකුසල් එතන තිබිච්ච ඒක ප්‍රශ්නය නෑ උඹට තේරෙනවා නම් මේ වර්තමාන මොහොතේ එහෙම සිට පුළුවන් ගතිය වැඩෙනවයි කියලා ඔබ දැනගනින් දවසක ඔය ඔක්කොම පැත්තකට ඉල්ල ඔබේ ඔය සතිය වඩන එක සියලුවකින් බාර ඒ අවුරුදු 8ක් මම මේක අදාහගත්තේ නැහැ. හැබැයි අදාහුවේ නැති වුණාට මට පැහැදිලි කරලා කියන්න පුළුවන් ඒ සඳහා යොදන කාලය වැඩි වුණා. එන්නේ එන්නේ එන්නේ ටික ටික ටික ටික කල්යම් මිත්‍ර ඇස බණ ඇහිල්ල ධර්ම සාකච්ඡා කිරිල්ල හැබැයි මට සභාවට යන්න ලැජ්ජයි මම ඉන්නේ බුඩ් බෝඩ් එකේ පැත්තකට වෙලා මොකද මම දන්නවා මේගොල්ලෝ සුද්ධවන්තයෝ මේගොල්ලෝ දේවනිකාය කට්ටිය මම ඇවිල්ලා අඩුකුලේ කට්ටිය මම දිලිපත කඩපු මනුස්සයා හැබැයි මම හොඳටම නිරීක්ෂණය කරා ඒක කිසිම කෙනෙක් ඒ ගුණතොත් සිල්ලොත්ුන්ගයි කියලා මං හඳුනාගත්ත එක්කෙනෙක්වත් මට ඔබ නොදකින් කියලාවත් කියන්නේ ඒගොල්ලෝ කිව්වේ ওই වයස කෙනෙක් එන එකත් ලොකු දෙයක් ඇවිල්ලා එකතු වෙන්න අපිට කියලා ඒක දකින්නකොට මට තේරෙන පටන් අරගත්තා මේවා තමයි දේව සභාවල් කියලා කියන්නේ. මෙතන බ්‍රහ්ම සභාවල් කියලා කියන්නේ සාතරෝ බාරණ කියනවා ඔක් කරගෙන කරන යනකොට ඔබේ පව අහෝසි වෙලා ඔබට ආධ්‍යාත්මික ජීවිතයක අයිතිවාසිකම ලැබෙනවා. ඉස්සලා ඉස්සලා ඔබ මානසික වැරදි කරන මානවයෙක් විදිහට ආධ්‍යාත්මික අත්දැකීම් ලබා ගන්න සතිය කියන්නේ මොකද්ද කියලා බලා ගන්න. සප්පරියන්ති කියන්නේ මොකද්ද කියලා දැනගන්න. සක්මන කියලා මොකද්ද කියලා දැනගන්න. සීලය කියන්නේ මොකද්ද කියලා දැනගන්න. පුදුමාකාර ගවේෂණයක් කරනවා. ටික දවසක් මේක හොයනවාන ගියාට පස්සේ මේ ඇතින් ඉඳලා ඉල්ල මනුස්ස වැඩි දෙක තුනක් කරනවා හැබැයි දන්න සතිය වැටිලා තියෙනවා. මනුස්ස වැඩි වගේ යනවා පණ තියෙනවායි කියන්නේ. හැබැයි සතිය වැඩේ. මෙන්න මෙවැනි වෙනසක් ඒක අවුරුදු 7-8ක් ඇතුළත සිද්ධ වෙන්න පුළුවන්. අපි අද ඇත්තටම සාකච්ඡා කරේ මේ සීලය කියන මේ පළවෙනි පිළිවෙර පිළිබඳව. ඒක පිළිබඳව විශ්වාසය පහළ වෙන්න සරුවත් chance සඳහන් කරනවා සෝවාන් වුණාට පස්සේ ඒ මිනිස්සයා සීල්වන්තද නැද්ද කියලා දැනගන්න බොහෝ කල් ඇසුරෙන් විතරයි කියන්න පුළුවන්. ඒකත් බොහෝ කල් ඇසුරෙන්. ඒ මොකද සෝවන් වුණාට පස්සෙත් වැරදි සිද්ධ වෙනවා. හැබැයි නිතරම හැදෙන පැත්තේ ඉන්නේ. ඒ නිසා සෝවන් මට්ටට එහා ගිය කෙනාට තියෙන මාසත්‍ය වැරදි සිද්ධ වෙනවා. හැබැයි එයා එක හදා ගන්න පැත්තේ ඉන්නේ. ඒක අඩු කරන පැත්තේ ඉන්නේ. ඒකෙදි සෑහෙන ප්‍රයත්නයක් ගන්නවා. ඒ තියෙද්දි බැම්ම කඩාන යනවා. අතින් කල් වැරදි සිද්ධ වෙනවා. කටින් වැරදි සිද්ධ වෙනවා හැබැයි ඒක අඩු වෙනවා කියලා. මෙන්න මේක භාවනා නොකරපු සදාචාරවාදියාට තේරෙන්නේ ඒගොල්ලෝ කියන්නේ මේ මනුෂ්‍ය භාවනා කරද්දිත් වැරදි කරනවා. භාවනා කරන කට්ටිය එහෙම වැරදි කරන්න බෑ. ඒ කට්ටිය මෙහෙම වෙන්න ඕනේ කියලා. ඒක තේරුම් ගන්න පුළුවන් ඉන්නේ මට්ටම් පැනල් කෙනාට විතරයි. එචම් භාවනා කරන පරිසරයක් හිතන්න. අපි වගේ කවදාකවත් කාගවත් වැරද්දක් වෙන්න හිතනක් කරන්න යන්න එපා. මේ කිසි කෙනෙකුට අයිතිවාසිකමක් නැහැ තව කෙනෙක්ගේ වැරද්දක් කරන්න. අපි ඒක ඕන වුණොත් එම් පරිපාලන දැන දෙනවා මෙන්න මේකෙන් මට මෙහෙම බාධාවක් නැත්නම් අර පුද්ගලයාට පොඩ්ඩක් මේ කියන්න බෑ මට බෑ ආන්නේ විදිහට අපි අනික් කෙනාට පිළිබඳ දැනීම අක දන්නේ හැබැයි කවදාකවත් ගිහිල්ලා වර්ධි මාළු බාණ්ඩ යන්නේ එයාට කියන්න යන්නේ මෙන්න මේ විදිහට වැරද්ද දැකලා නොදැක්කාසේ ඉන්නවා නොදැක්කා ඉන්න නෙවෙයි අදාළ දැන්න කියනවා වැරද්ද ඇහෙනව නෑ වුණා වගේ වැරද්ද කරනව නොදැක්ක නොදැක්කන වගේ ඉන්නවා මෙන්න මේ විදිහට කරන්න නම් අනුන්ගේ වැරද්දක් දැකලා මේ විදිහට සාසනානුලෝමිකව ඉදියා බලනන් තමන්ගේ වැරද්දට සමාව දෙන ගතිය පළවෙනියම සිද්ධ වෙනවා. ඒක තමයි අදි සීල ශික්ෂාදී වෙන්නේ. අපි ළඟ වැරදි වෙලා නැහැ කියලා කවදාකවත් කටක් කරලා කියන්න බෑ. නමුත් අපි දන්නවා ඒක හොඳ නැහැ කියලා. අපි දන්නවා ඒක බුද්ධ ධර්මයෙන් වාසලාගේ කරන්නේ නැහැ කියලා. අපි දන්නවා ඒ විනෝඩ කල යුත්තේ බුදුහාමර යෝජනා කළා කියලා. අපි කෙනෙකුට ප්‍රතිපදාවක්. මේ ප්‍රතිපදාවේ යෙදෙන්න සමාජය ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැත්නම් කිට්ටු අන්තයක්. කිට්ටුවෙන් දැරෝනේ කට්ටියම තොග වශයෙන් හිට සිටි කෙනෙක් වගේ අපායේ ගිහලා බහින්න. ඩඩේ සිටිපාදයක්. අපි දන්න කට්ටියට ඕන කරලා තියෙන්නේ අපි ඔක්කොම කනකොට වහ එකට කමු. අපායට යනකොට එකට යමු එක නඩේට යණ්ඩයි ඕනකම තියෙන්නේ. කවුරු හරි ගැලවෙන්න හැදුවොත් එහෙම කියන්නේ නෑ නෑ එහෙම තනියම යන්න එපා. හරිම අසා ගන්න ආත්මාර්ථකාමී. එහෙම යන්න එපා. අපි ඔක්කොම කමු කියන එක තමයි කියන්නේ. අපි දැනගන්න ඕන තමයි යන කෙනා දැනගන්න ඕනේ මේගොල්ලත් එක්ක මේ පදේ නටන ගමන් තමන්ගේ සීලේ වඩ아가න යන්න ඒ සම්බන්ධව සිල් ගැන තකන්නේ නැති එහෙම නැතුව කියනවා නම් අදි සීල ශික්ෂාව ගැන හැඟීමක් නැති ලෝකෙක අදි සීල ශික්ෂාවක් තන වඩ아가න යන්න දිනු කරන්න තියෙන ලේසි ක්‍රමයක් මට පේනවා මම දකිනවා Taman සිල්වතෙක් බව කියා පාන්න යන්න එපා. මොනම හේතුවක් නිසාවත් කියන්න ඕනේ. කියන්න ගියොත් තමයි අපිට මේ චරිතයට රඟපාන්න වෙන්නේ අනික් ඇවිල්ලා ඇඟිලි දික් කරන්නේ. කිසිම කරන්න ඕන කමක් නැහැ මොකද සීලය කියලා කියන්නේ මේ පිටට පෙන්වන එකක් නෙවෙයි Taman ඇතුළේ තියෙන එක හික්මන එකයි. ඒකෙන් වැඩෙන ගතියක් තියෙනවා. සීලේ වැඩනවා කියලා කියන්නේ කායික වාචික tempat ගතිය. ඒ වගේම දවස පුරා සත්‍යමත් වෙන චිත්තක්ෂණ ගන්න වැඩි වෙනවා. පරියන්කෙම විතරක් නෙවෙයි, සක්මනේ විතරක් නෙවෙයි. ඉතින්දා සත්‍යමත් වෙන චිත්තක්ෂණ ගන්න වැඩි නම් තමයි ඒ කුංචි අභිවර්ධනය, කුංචි වර්ධනය මහා මෙරක් වගේ සලකන්නේ කියන්නේ. මේ පුංචි වෙනද. ඒකට ඒ සාපේක්ෂව තේරෙනවා සත්පුරුෂයන්ගෙන් වැඩි වීම, සත් ධර්මයේ වැඩි වීම, අසත්පුරුෂයන් අඩු වීම, අසත් ධර්මයේ වෙන්වීමක් තවත් වැඩි තියෙනවා. නමුත් ඒවා අඩු වෙනවා සති මාත්‍රා වැඩි වෙනවා. එතකොට අපිට පැහැදිලිවම සමාධි ප්‍රඥා දිහාවට යන්නේ දොරක් කරනවා. නමුත් මේ භාවනා කරන යෝග ජීවිතවල සාකච්ඡාවලදී හෝ එහෙම නැත්නම් අසුරේදී මට පේනවා ඒ Taman ළඟ තියෙන ඒ සතිය ඩිංගිත්තක් හරි වැඩෙන ගතිය සමාදම් වෙන ගතියක් නෑ කාටවත්. ඒකයි මේ ජීවිතේ පැංගිරි කරලා තියෙන වෙලාව. නැඹුල් ගතියට ගිහිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ මේ මොනවදෝ ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙනවා. නමුත් දිනපතා තමන් සතියෙන් ඉන්න ගතිය. මම දැන් මෙතන ඉන්න ගතිය. පරියන්කේ ඉන්න ගතිය. දක්වන්නේ ගතිය. ඩිංග ඩිංග ඩිංග හරි වැඩෙන්නේ නැත්තම් ඒක කවදාකවත් භාවනාවෙන් හරියන්නේ නැහැ. ඒකට තමයි ප්‍රයෝග ඥාන තියෙන්නේ. දිගටම ප්‍රයෝග ඥාන කරන්න මොන දහංගටයක් දාලා හරි කමන්නේ කරන් තියෙන යුතුයකමක් හිම් කරන අතර මාත් එක්ක මම කියලා උදේ කලාවෙන්නේ විවේක වෙන්න විවේක වෙලා බලන්න මේ මම මේ පරියන්කේ ඉඳගෙන වාඩි වෙලා ඉන්නකොට මම එක මම ද්වේෂයෙන් ඉන්නේ මේක පාළු ගතියක් කියලා සලකන්නේ කම්මැලිකම නීරසකමක් කොංගිලක් විදිහට සලකන්නේ එහෙම නැත්නම් මේක මට හම්බෙච්ච විශාල පෙරපිනක් මට මාත් එක්ක විවේක වෙන්න පුළුවන් හුදේකලා වෙන්න පුළුවන් කියලා මේ මත දෙකේ වෙනස තනි වෙනකොට පාළු වෙනකොට බය සංඛාව ද්වේෂය එනවනම් අසත්පුරුෂයි. ලෙඩ වුණත් කමන්නේ නැහැ. වයසට ගියත් කමන්නේ නැහැ. මරණ චිත්තක්ෂණ කමන්නේ නැහැ. මේ විවේක වීමක් වෙන්නේ උදිකලා වීමක් වෙන එක අනිවාර්යෙන් මේක වෙනවා. මම දැම්ම මේක පුරුදු කරන්න කියලා ගත්තොත් එයාට ඒක ලොකු ආඩ්‍ය ගතියක් එන්න පටන් අර ගන්නවා. ඒ විතරක් නෙවෙයි අන්නේ එවැනි ජීවිත එවැනි සම්මා ආජීවයේ රකින්න කල්යාණ මිත්‍රෝ දකින්න හම්බෙනවා. ඒ පැතර යොමු වෙන්න පටන් ගන්නවා. ඒකේ මන්නම් දකින්නේ ඒ විවේකයට නැඹුරු විවේකයට කැමැති විවේකයට අගය කරන සත්පුරුෂ ප්‍රතිශතය අපි හිතනවට වැඩිය වැඩි සමාජය. දන්නේ නැතිකම තියෙනවා කියලා. අපි ඇතුළු කරන්නේ මේ උඩ දාන පාටි යන කච කච කන කට්ටියනේ. ඒගොල්ලෝ ගාව නැහැ. නමුත් හොයන්න ගත්තොත් අපි හිතනවට වැඩිය විශාල ප්‍රදේශයක් කියන එක හොඳ පරිශීලනයක් කළා බලන්න පුළුවන්. වැඩියෙන් විවේකයට උදේකලාට ගරු කරන්නේ බෞද්ධයෝද අබෞද්ධයෝද කියලා. මේ වැඩෙන ප්‍රතිශතය දිහා බලනකොට නම් අබෞද්ධයෝ ඒකට ගරු කරන ගතිය වැඩි බවයි මේ දැනෙන තොරතුරු වල පේන්නේ. මොකද බෞද්ධයාගේ වැඩිම ලක්ෂේ පහන් පූජාවල්, ලක්ෂේ මල් පහන් පූජාවල්, ගෙජ්ජි හොල්ලනේවල්, ගොඩි හොල්ලනේ වයි කාකෝසන් ගහilla ඉදියා බලනකොට මීයක් උන්න කවදාක කනකම දෙයියාවක් නැතුව ඉන්න බැරිකම නෙතියේ. ඉන්නකොට පාළුයි නැගට කටුව මේ කනට කටුවන ඉන්නවා වගේ. මොනව හරි කච කචයක් ඕන. එක්ක රේඩියෝ එක දාන්න එක්ක පිරිත් අහන්න ඕන. නැත්තම් මොනව හරි බජවුවක් දාන්න. ඔය පිටට යනකොට පේනවා යකෝ මේ වගේ මිනිස්සුක් අල්ලපු ගෙදර ඉන්නවා කියලා කවදාම සද්දන්නේ නැහැ. සද්ද කොහොමද ඇවිල්ලා සමාවිල්ල ගන්න. ඉතින් හරියට ගියාට පස්සේ බාහන මැදට අල්ල ගියා. අපේ අක්කුන්ට බාහන මැදට මොහොර දැම්මත් කුර කුරවට කරලා ගැහුවත් මේ බල්ලි හරක් වගේ මී හරක් වගේ කෑ ගහන මානව මධ්‍යස්ථානට ඊගලාට හිතන ඇත්තට මේ මිනිස්සු විවේකයේ පිටවද හැංගී බැරි හැබැයි ඉන්නේ පාළුවට මේ මිනිස්සු. හරි ડિප්‍රෙෂන් එකේ ඉන්නේ. හරි ඇන්සයිටි එකේ ඉන්නේ. ඒක තේරෙන්නේ නැහැ. අපිට පේන්නම් බැලුවේ බැලුවට අපෝ රහත් වෙලා වගේ පේන්නේ දේ රහත් නෙවෙයි පිස්සු. නමුත් ඒ විවස්ථානුකූල රටක රටක තියෙන විදිහට නිකමට හිතන්න වාහනයක් පදවන්න හෝන් එකක් ගහන්න පොත් දෙපැත්තට වසවිල්ල ඉච්චවන්නේ. අපි ඒකේ හෝන් එක නැත්තම් පාට දාන්නෙත් නෑ වාහනය. ටයර් නැති වුණත් හෝන් එක තියෙනවා. යන්නේම හෝන් එකේ. පොලකට ගියාට පස්සේ විකුණම කෑකොසම ඉතින් ඒ නිසා භාවනා කරන කෙනාට තේරුම් ගන්න පුළුවන් ඒක බෞද්ධ සමාජයකම බලාපොරොත්තු වෙන්න එපා. ඕනේ සමාජිකේ විවේකී දැක්කට පස්සේ ඒ පැත්තට යන ගතිය තියෙනවනම් ඒ පුංචි මේ කාරණාව කියලා මම ධර්ම දේශනාත කරනම් දවසකට Tamange නිකුත් වෙන ශබ්ද ටිකට අහුම්කන් දීලා බලන්න අපිට ඇත්තටම නිශ්ශබ්දතාවයක් ලබන්න වාසනාව පිනක් නැහැ. දෙතරන් සටපට. වැඩක් කරනකොට එන්න සටපට වැඩිකම නිසා අපිට කෙනෙක්ගෙන් අනේ මම භාවනා කරනකොට නිස්සද්දතාවය ලැබෙයි කියන්නේ මොකද අපි පිහිටන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න සීල අදි සීල ශික්ෂාවක් වෙනකොට තමන්ගේ කයේ වචනේ සහ හිතේ මේ කම්පන චංචල සටපට නතර වීම තමයි සිද්ධ වෙන්නේ. ඒක සඳහා අදිෂ්ඨාන කරගන්න. උදේ නැගිටලා කොච්චර වෙලා යනවද පළවෙනි වචනේ කියන්නේ. නැගිටපු ගමන් කතා කරන සිද්ධ වුණොත් අමුම අමු මුස්පේන්තුවක් දවසට නැගිටලා සෑහෙන වෙලාවක් යනකම් කවුරුත් එක්ක කතා කරන්නේ නැතුව තමන්ගේ වැඩ ටික කරන්න පුළුවන් නම් දවස සම්පූර්ණ සංවිධානය කරන්න පුළුවන්. ඒක නිසා ඒකචාරී ජීවිතේ, ඒකබත් ජීවිතේ, ඒකසෙය ජීවිතේ කියලා කියන්නේ දවසේ කෙනෙක් දෙවන්න දකින්නේ නැගිටලා බොහෝ වෙලා ගියාට පස්සේ. ඉතින් ඒකට එයාගේ ජීවිත සංවිධානය කරනවා. ඒ වගේම ලක්ෂයක් එකට හිටියත් එක එකනා එක එකනාගේ විවේකයේ අරසා කරනවා නම් සෙනඟ හිටිය කියලා ප්‍රශ්නයක් නැහැ. අපිට විවේක වෙන්න පුළුවන් ගතිය ආවන අපි කියන සබ්‍රක්‍මචාරින් වාසලා යෝගාවචරය කියලා. ඒ නිසා අදිෂ්ඨාන කරගන්න මේ වචී ద్వාරයේ පැත්තෙන් බලලා දවසකට Tamangen නිකුත් වෙන සද්ද. ඔය කන යොදලා බලන්න මම කොච්චර සද්ද දූෂණ දවසකට කරනවද? මේ කොච්චර අඩු කරන්න පුළුවන්ද? අඩු කරන්න කරන්න ලාභ දෙකක් හම්බ එකක් කයේ සහ හිතේ තැම්පත් ගතිය වැඩි. Tamanට ඉඳගත්තර පස්සේ එන අතෝර කරදර අනුන්ගෙන් ලැබෙන අමර ගෝසවල් අඩු වෙන්න පටන් ගන්නවා. දැනට වැඩි වෙලා තියෙනවා නම් Taman දවසට නිකුත් කරන සද්ද ගන්න වැඩි නම් Tamanට එන බාධාත් වෙනවා. මෙන්න මේ විදිහට කරන්න ගත්තොත් Tamanට තේරෙන්න පටන් ගන්න ගිය ඕනම තැනක නිශ්ශබ්දතාවයක් ඇති කරන්න පුළුවන්. ඒ Tamanගේ තියෙන ভাইබ්‍රේෂන් වලින් ඕන තැනක නිශ්ශබ්දතාවයක් ඇති කරනවා. සර්වඥාන්සේ ඕන පිරිසක් ළඟට යනකොට ඒ පිරිස කතා වෙනවලු සර්වඥාන්සේ සද්ද වලට කැමති නැහැ. නිශ්ශබ්ද වෙයලා උන්වහන්සේ නැවත පැමිණීමක් අපේක්ෂා කරනවා නිසද්ද වෙලයි කියන. ඒ තරම්ම ආනන්ද ස්වාමීන් යනකොටත් කියනවා ඔය ਸਰවඥාන්සේ ගෝලයේ ගෝසාවට කැමති නෑ. ඒ නිසා අපල ඒ පුද්ගලයාගේ පැමිණීම ස්වාගතය සතුටු නම් නිසද්ද වෙලයි. ආහන් මේ ගතියක් ඇවිල්ලා තියෙන ගොඩක්කල් භාවිත මනසක. ඒ නිසා දැනට සීලයක පිළිපිටවෝ එහෙම නැත්නම් සීල ශික්ෂාවක් අත පිළිසක් වශයෙන් මතක තියාගන්න අදි සීල ශික්ෂාව දුස්සීලයන් සඳහා කරන කතාවක් නෙවෙයි. දැනට සීලක පිළිලයකට ආඩම්බරයක් ඇති සතුටක් ඇති කෙනාට ඊගාව අභ්‍යාසය තමයි මේක තියෙන්නේ. ඒ දේ කරන්නේ නැතුව කය වචන දෙක හික්මීමකින් තොරව ඊගාවට තියෙන අධිචිත්ත ශික්ෂාව කරන්න බෑ. ඒ නිසා ඔපරේෂන් තියේටර් එකේ පිරිසුදුකම විජානුහරණය කරන්නේ නැතුව ඔපරේෂන් කරන්න බෑ. කොච්චර දක්ෂුණක් කරන්න බෑ. අන්න ඒ වගේ ඒ පරිසරය සකස් කර දීමට අනුන්ගේ දොස් හොයන්න යන්න එපා. Taman Tamanට දැනනවත් අපි පියවර අරගෙන තියෙන්නේ. අන්නේ දියුරු පවන කර ගැනීම සඳහා මේ අවශ්‍ය ධර්ම දේශනාවේ හේතුනාන සාර්ථකයි කියලා මම බාර ගන්නවා. සිළු දිනාට වෙනි ශක්තියක් ධෛර්යයක් වලක් පිනිස මේ පළවෙනි ධර්ම දේශනාවේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අවශ්‍ය ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා මේ විලාය ධර්ම දේශනා સમાપ્ત වුණාට මම පිටපැමිණීමක් සම්ප්‍රදාන කුල කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි වැඩසටහන් නිමා කරන අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සම්ප්‍රදාන කුල පිටපැමීම කරමු යනුව මෙතන ධර්මදේශනා නිමාව සටහන් කරනවා ශිරු දෙනාටම තෙරුවන් සරණයි